කරගත්තේ පිරිසෙන් අහනවා මේ සම්බුද්ධ ශාසනය නැත්නම් මේ ගෞතම සීල සම්බුද්ධ ශාසනයේ සාක්ෂාත් කරගත යුතු ධර්ම පහක් කියන ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඉතින් එතකොට ඒ විදිහට ප්‍රශ්නේ වර්ණගා ගන්නවා කියන එකත් ධර්ම පිටිබඳව අධික පල්ල දාන්න මේ මහා ස්වාමීන් වහන්සේලාගේ යුතුයකමක්. මොනවද මේ පහ කියලා සාරිපුත්තු සාංශය අහන්නේ භික්ෂුවක් නැත්නම් භාවනා කරන කෙනෙක් එහෙම නැත්නම් විමුක්තියක් බලාපොරොත්තු වෙන කෙනෙක් ඒ දැනගෙන ඉන්න එක හොඳයි. එහෙම නැත්නම් සුත්තමේ වශයෙන් ඥාණයට බහුසුත භාවයේ සඳහා දතිතක්. එහෙම නැත්නම් අර 1 2 3 හතර වශයෙන් අහපු ප්‍රශ්න තේරෙන්නේ නැත්නම් ඔන්න දැන් ඒකට පහට කඩලා උත්තර දෙන වෙලාව. ඒ නිසා යම් වෙලාවක මුලින් මුලින් කියපු ඒවා තේරුම් නැති කෙනෙක් නම් ඒකම සවිස්තර වශයෙන් මෙතන විස්තර කරනවා මේක තමයි අපේ තේරවාද ක්‍රමය. ඒකෙදී ලොකු සාංචින්න කාලේ මට මතකයි ඒ පොතක් තියෙනකොට ඒ යම් කිසි මාතෘකාවක් හඳුන්වා දීපු ගමන් ඒක ඊ타ත්ම ගැඹුරින් ත්‍රිපිටකයේ සඳහන් වචනේ අපි ඒ මාතෘකාව සම්පා මේ ආවරණය කරමින් ලියනවා. ඒක තමයි පාලි පාඨයක් නැත්නම් වචන දෙක තුනක් ඉතින් ඒක දැම්ම ගමන් මේ පරිච්ඡේදයට මෙන්න උත්තරේ. එතකොට උග්ගටි තඤ්ඤෝ කුශාග්‍ර බුද්ධිමත් ඇතිකනට ඒත් ඇති වැඩේට එයා අවබෝධ කරනවා. නමුත් රචකයා දැනගන්න ඕනේ මෙතන ඉන්න සභාවේ ඉන්න ඔක්කොමයි පොත් කියවන ඔක්කොමයි ඒ වගේ කුශාග්‍ර බුද්ධිමත්තු උග්ගටි තඤ්ඤෝ පුද්ගලයෝ නෙවෙයි. එච්චරම් පිංවන්ත නමුත් ඒක බාධාවක් නෑ. ඒක නිසා දැන් මේ කියපු පාඩේ තේරුම් නැත්නම් ඉක්මනාව කරගන්න එපා. කනගාටු වෙන්න එපා. ඔයකම මිටදී ටිකක් විස්තර සහිතව විස්තර කළ දෙන්න පුළුවන් කියලා අර පාඩය සිංහලට දාලා විස්තර පද සහිතව කියනවා. එතකොට විපංචිතඤ්ඤු පුද්ගලයන්ට අයිට වැඩිම කුසాగර බුද්ධිමත් නැති වුණත් ටිකක් විස්තර කරනකොට තේරෙන කෙනාට තේරෙනවා. ඒ වුණත් ලෝකෙ වැඩි හරියක්ම ඉන්නේ මේ වගේ උග්ගටිතඤ්ඤ වේපංචිතඤ්ඤ කියන පිරිච්ච කල නෙවෙයි. උඩට හැරිච්ච කල නෙවෙයි. හුඟක් කල තියෙන යටපැත්තට හැරිලා. ඉතින් ඒ කෙනාට ඒ කලේ උඩට හරවලා වක් කරලා දෙන්න ඕනේ. ඒකට දරන්නරම්. ඒ ඇත්තන්ට කියනවා ඤෙය්‍ය පුද්ගලියෝයි කියලා. ඤෙය්‍ය පුද්ගලයා හැන්දෙම කවන්න ඕනේ. ඉතින් ඒකට අර කියපු පාඩයක් කියලා සාමාන්‍යයේ පරිවර්තනක් කියලා එකට නිදර්ශන උපමා අලංකාර රූපක ඡන්දස් දාලා අරක විස්තර කරනවා. එතකොට එකම දේ තුන් පොලක කියවෙනවා. ඊටාම කෙටියෙන් සාරාංශ වශයෙන් කියනවා පොඩි මස් ටිකක් දාලා විස්තර කරලා කියනවා. ඊට පස්සේ සවිස්තරව උපමා අලංකාර විස්තර සහිතව කියනවා. ඉතින් එහෙම ලියනවා නම් පොතක් ඒ පොතට චෝදනා එල්ල වෙන්නේ නැහැ. මුලින්ම දක්වන්නේ හොඳටම භාෂාව දාන්න ඒ ඒ ඒ මාත්‍රකාව දාන්න ඒක කුශාග්‍ර බුද්ධිමත් එක්කනට තේනවා. ඒ පළවෙනි පාඩේම ඒ අදාළ මාත්‍රකාව සම්පූර්ණයෙන් ආවරණය වෙනවා. නමුත් ඒ උඟ දෙනකොට දිරවන්නේ නැහැ. උඟ දෙනකොට ඒ භාෂාව තේරෙන්නේ. ඒක සැර වැඩි. හරියට ඉපදිච්ච ගමන් දරුවෙකුට අධික ප්‍රෝටීන් සහිත ආහාර දුන්නට එයාට දිරවන්න බෑ. එයාට දෙන්න ඕනේ බාගෙට දිරවපු ආහාර, තඹපු ආහාර. නමුත් ඒක ලියුනේ නැත්තම් රචනෙට පාඩුයි. ඊට පස්සේ ඒකෙන් කනගාටු වෙන්න බෑ. ඒක නැතුණා කියලා ප්‍රශ්නයක් නෑ. මෙන්න ඊගාව එක කියලා විස්තර සහිතව එක දෙනවා. විස්තර සහිතව එක දීපුවම අරකම නැවතමත් මතක් කරන නිසා ඒ විස්තර ටිකක් කියනකොට සමහරෙකුට වැටහිම සිද්ධ වෙනවා. ඒත් ඒක බලාපොරොත්තු වෙන්න නරකයි ජන විඥානයේ බොහෝ දෙනාගේ. ඊට පස්සේ ඒක විස්තර සහිතව කියන්න ඕනේ. ඒ කියන කොටත් වැටෙන්නේ නැති පිරිසක් ඉන්නවා. ඒගොල්ලන් කියන පදපරම කියලා ඇත්තෝ මේ ආත්ම නිවන් දකින්න අය නෙවෙයි. ඒත් අනාගත භවයන් වල දැන ගැනීම සඳහා ඒක යම් කිසි එකතුවක් වෙනවා. එහෙම නැත්නම් පරියත්‍ය වශයෙන් සාසනෙ වැඩෙනවා යත්තන්. ඉතින් ඊට පස්සේ ඒකත් ප්‍රශ්න අහලා තේරෙන්නේ නැත්නම් නැවත නැවත විස්තර කරලා දෙන්න ඕනේ. ඉතින් මේක තමයි මේ උගන්වීමේ කලාව. ඉතින් ඒ නිසා මේකෙදි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කතමේ පංච ධම්මා සච්චිකාතබ්බා කියලා ප්‍රශ්නේ අහලා පංච ධම්මස්කන්ධා. මේකට තනි උත්තරේ තමයි ධර්මස්කන්ධ පහ. කායක එහෙම කියනකොට උඟ දෙන්නකොට ඒක වැටහෙන්නේ නැහැ. ඊට පස්සේ ඒ ಉದ್ದೇಶ වශයෙන් දීලා නිर्देश වශයෙන් කියන මේ පහක් කියලා මම අදහස් කරේ සීල ධර්මස්කන්ධේ සමාධි ධර්මස්කන්ධේ ප්‍රඥා ධර්මස්කන්ධේ විමුක්ති ධර්මස්කන්ධේ විමුක්ති ඥාන දර්ශන ධර්මස්කන්ධේ කියලා පහට කඩලා. ඉතින් ඒක කිව්වත් අපි එදිනදා පාවිච්චි කරන මුං ඇට පරිප්පු ඩොලර් වචන නෙවෙයි මේවා. ඒ නිසා කාටවත් දිරවන්න එකක්වත්. සීල ධම්ම කන්දේ කිව්වට පස්සේ ඕකත් තේරුම් කරලා දෙන්න වෙනවා. ඒ තේරුම් කරලා දුන්නත් තේරෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. හැබැයි මේ කියන්නේ සෑහෙන විස්තරයක්. ඉතින් ඒක නිසා ඒ විස්තර කරලා දීම තමයි ගොඩ දෙනකොට තේරෙන්නේ. ඒකෙනත් එක සැරයක් අහලා තේරෙන්නේ නැහැ. ඒක නැවත නැවත අහන්න ඕනේ. ඉතින් ඒක සැරයක් කිව්වට පස්සේ තේරෙන්නේ නැත්නම් තේරෙන්නේ නැති බව දැනගත්තම සතුටක් තියෙනවා. මේ මිනිස්සේ මාත්‍රකාවට කැමැති. ඒ මිනිස්සට තේරුන්නේ නැති බව කියනවා. උඟ දෙනකොට එහෙමත් කියන්න ඕන කමක් නැහැ. මේක මේ කණින් ඇහුවා, ඒ කණින් ගියා. අවශ්‍ය දෙයක් කියලා හිතෙන්නේ නැහැ. එහෙම කෙනෙක් ගැන කවදාකවත් කනගාටු වෙන්න එපා. ඒක අපිට අදාළ නැහැ. දෙන එක දෙනවා. අදාළ කෙනා විතරක් කියනවා සාංශ මට අර දෙය තේරුන්නේ නැහැ. ඒක විශාල ඉදිරි ගමනක්. ඒක විශාල කුසල ඡන්දයක්. ඒක නිසා අපි නරකයි තේරෙන්නේ නැහැ කියන කෙනාට රොස්පරොස් කරන්න තේරෙන්නේ නැහැ කියන එක විතරයි මේක බන අහලා තියෙන්නේ. අනික් කට්ටිය කොනිදී එහෙ නැත්නම් ඔලුවට උඩින් ගිහිල්ලා එහෙ නැත්නම් මේ කණෙන් ගියා ඒ කණෙන් ගියා. එහෙ නැත්නම් හොඳට තේරිලා. අනේ තේරෙන්නේ නැති කෙනා ගේ පැත්තෙන් තමයි ප්‍රශ්න දිහා බලන්නේ. මේ කිව්වට අපි බොහොම කලාතුරකින් තමයි යමක් එහෙම වටහා ගන්න. ඒක නිසා සෝතාව දහණේ පඤ්ඤා සුත්තමේ ඥානං කියලා කියන යමක් කියනකොට ඒකට කන යොමාගෙන නිත යමාගෙන කන් දෙකෙන්ම වෙන විදිහට කියනවා. ඔහිත සෝතෝ කියලා කියනවා. අර කාව කන් හරවලා අහන්නේ. අන්නේ වගේ මේ කියන බනට අන්‍යවිහිත නොවි වෙන දේවල් කල්පනා කර කර ඉන්නේ නැතුව කන යොමාගෙන හිත නමාගෙන මුළු හදින්ම බන අහනවට කියනවා සෝතාවධානය කියලා. අහන දෙයට අවධානය යොමු කරගෙන ඒක පොඩි ප්‍රඥාවක් නෙමෙයි. අපි හැම ඥානයක්ම පටන් ගන්න උතරින් තමයි. හැම ඥානයක්ම පටන් ගන්නෙ අහුම්කන් දීමෙන් අපි ශ්‍රාවකයෝ. ඒක තමයි අද ඇත්තෙම නැත්තේ. අහනකොට පොල් ගන්නවා එක්ක. එහෙම නැත්නම් වැසිකිලි ඉඳගෙන ඉන්නේ. එහෙම නැත්නම් කොහෙරි යන ගම. එතකොට ඒක අහනවා කියන්න බෑ ඇහෙනවා කියන්න වෙන්නේ. ඉතින් අද අද කාලේ විතර ඇහෙන බණ තියෙන යුගයක් මුළු බුද්ධ ශාසනයේම සිංහල ඉතිහාසෙම තිබුණේ නැහැ. එimhe ඇහෙන බණ හැම තැනම හන්දියක් හන්දියක් ගන්න බණ දාලා තියෙනවා. දාව මනසේ අහන්නෙත් නැහැ. මුස්ලිම් මිනිස්සු අහනවා බණින්න ඕන නිසා. මල කරදරේ කියලා උන් පව් කරගන්න වෙන්නත් පුළුවන්. ඒ නිසා ඇහෙන බණ පුදුමාකාර විදිහට තියෙනවා. අහන බණ ඉතාමත්ම කලාතුරකින්. ඒක ඒක දෙපාර්ශවයේම පිං මෝරණ වේලාවක තමයි කියන දෙයක් තව කෙනෙකුට ඇහෙන්නේ. ඒක පටිසම්භිදා මාර්ගයේ ඥාන විශ්ලේෂණයේ ඉස්ලාම් පෙන්න පෙන්නන සුත්තමේ ඥාන බහුසුත ඥාන පෙන්වන්නට පිළිගන්නේ සෝතාවධානීය පඤ්ඤා සුතමේ ඥාන. ඊට පස්සේ සීලය කියලා කියන්නේ දැන් මේ පෙන්වන සීලස්කන්ධය කියලා කියන්නේ සුත්වාන සංවරේ ඥානං. සුත්වාන සංවරේ පඤ්ඤා. මම මේ අහපු දේ මං හික්පිලා බලන්න ඕන. අහපු දේ මට කරදරයක් මට මල අවුලක් මේක නිකන් දඬු කඳක් සිපිරි ගියක් කරගන්න නැතුව පුළුවන් ප්‍රදේශයේ මම මේකට හික්මිලා බලන්න ඕනේ කියන එකට කියනවා සුත්ත මේ සීලමය ඥානය කියලා. ඒ සීලමය ඥාන જાති දෙකක් තියෙනවා. එකක් තමයි කවුරු ආවිලා පටවනවා අපිට මේක කරලා බලපේ නැත්නම් හිතේ දානවා නැත්නම් දඩ ගන්නවා නැත්නම් කසපාර පහක් ගන්නවා ආදී වශයෙන් පටවන සීල තියෙනවා. අනික එක තියෙනවා ඇහුනට පස්සේ Tamanට තේරෙනවා මේක කවුරුත් කිව්වට නෙවෙයි මංම කරන්න ඕනේ. ඉතින් ඒක පැත්තකට බලනකොට සෝවාන් වෙනකම්ම සීලය අපිට කවුරු හරි පටවප එකක් වගේ තමයි පේන්නේ. සෝවාන් වෙච්ච දවස තමයි තේරෙන්නේ මේ මනුස්ස ශිෂ්ටාචාරය කියන්නේ මේකයි. එයා ඊට පස්සේ සිල්පද රකින්නේ කවුරුත් රවට්ටන්නවක්වත්, දිවි ලෝකේ යන්නවක්වත්. එහෙම නැතුව මේ වෙන පටු પરමාර්ථකින් නෙමෙයි ස්වභාවයෙන්ම සීලය නැතුව ඉන්න බෑ. ඒ පිරිසුදුකම අවශ්‍යයි. අහලක් තියෙනවා. ඊට පස්සේ ස්වභාවයෙන් යෙදෙනවා. ඒක නිසා බැලුවොත් සිල් රකින්නන් දිහා ඒ සිල් රකින්න අය එකෙන් බලාපොරොත්තු වෙන දේ අනුව පේනවා එයා උත්තරම ප්‍රමාණ්‍ය බලාපොරොත්තු වෙන සිල් රකින්නවද නැත්නම් මේ රට්ටු සිල් රකින්න නිසා සිල් රැක්කේ නැත්නම් බැනුම් ආයි කියන නිසා දඩුවම් කරන්න ඕන නිසා එහෙම නැත්නම් ලාමක પરමාර්ථ නිසාද සිල් රකින්න කියලා. ਸਰවඥාන්සේ වැඩ ඉන්න කාලෙම මම හිතන විදිහට පූර්වාරාමයේ හිට වෙච්ච දෙයක් නැත්නම් ජේතවනාරාමේ විසාකාමෝපාසිකාව දකින විශාල තරුණ පිරිසක් තරුණ බාල මහලු උපාසකමල පිරිසක් ඇවිල්ලා තියෙනවා සිල් ගන්න. ඒ විසාකාමෝපාසිකාව වෙන්නේ නැති. දාන ටික දෙන්නේ ඔක්කොම උපස්ථාන කරන්නේ. ඊට මෙයාට හිතනලු මේ සිල් මේ අත්ව සිල් ලකින්නේ මොකටද කියලා පොඩි සමාජ සමීක්ෂණයක් කළා බලන්න. ඉතින් එක කට්ටියකින් අහුවට පස්සේ කිව්වලු තරුණම ළමයි ටිකගෙන් එළම කළු මට නිසි කලව මට ස්වාම්පුරුෂෙක් ලැබේවා කියන පරමාර්ථය ඇතුව තමයි මං සිල් ලකින්නේ. මොකද වයසට ගිහිල්ලා ස්වාම පුරුෂයෙක් ලැබුණාට පෞල් ජීවිතේ රස නැහැ. ඉතින් අම්මලා ඉතින් කේන්දර බලණ්ඩයි අනම්මනම් PhD ගණ්ඩයි අනම්මනම් කරනකොට ළමගේ පැංගිරි වයස ගිහිල්ලානේ. එතකොට බැඳට වැඩන්න මොත් ඒ ඒ තරුණ පිරිස් භාවනා කරන්නේ නැත්නම් දිල් රකින්නේ සංවර වෙන්නේ මට තරුණ වයසේදීම හොඳ පැහැපත් පුරුෂයෙක් ලැබේවා කියලා. ඊට පස්සේ මධ්‍යම පුරුෂයේ වයසේ කෙනෙකුට කිව්වලු මගේ ස්වාම්පරසයා පිට ස්ත්‍රී නොපතාවා කියලා මං සිල්ලගෙනවා කිය. මගේ පුරුෂයා වෙන අඹුවන් නොපතාවා කියලා සිල්ලගෙනවා කිය. වයසේ කිරි කට්ටිය කරලා මට මරණට පස්සේ දිව්‍ය ලෝකයන්ට ලැබේවා කියලා සිල්ලගෙනවා. ඒ ඔය තුනටලු ඔක්කොම වැටලා තියෙනවා. එක්කෙනෙක්වත් මේ සමාධිය සඳහා හෝ සීලඛන්දේ පිණිස නෙවෙයි. පස්සේ තින් සරුවචනන්සට ගිහිල්ලා මතක් කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ මෙතන අපේ ධාතනයේ දියුණුවක් පේන්න තියෙනවා. විශාල පිරිසක් ඇවිල්ලා සිල් ලකිනවා. නමුත් ඒගොල්ලන්ගෙන් ඇහුවොත් මොකටදයි මේ සිල් ලකින්නේ කියලා ඒගොල්ලන්ගේ අදහස් ඔක්කොම මේ භවය සතුටින් ගත කරන්නයි. මේ භවයට අවශ්‍ය කරන්නා වූ ආභරණ වතෙන් සිල් රකින්නවා කියලා. ඉතින් එතකොට ඒකේ සෑයන ප්‍රදේශය සීලබ්බත පරාමාස වලට වැටෙනවා. ඒක මේ සමාධියට තුරු දෙන හෝ ප්‍රඥාවට තුරු දෙන හෝ විමුක්තියට තුරු දෙන හෝ විමුක්ති ඥාන දර්ශනයට තුරු දෙන සීලයක් නෙවෙයි. ඒක නිසා පටන් ගන්නකොට අපි සේරම ඉන්නේ ආන්නේ වගේ තැනක. ඉස්සල පටන් ගන්නකොට අපි සිල් රකින්නේ අම්මා අප්පා කියපු නිසා ආයෙ නැත්නම් බද්දලේ හාමුදුරුවෝ කියපු නිසා නැ මොනවා හරි දෙකින් පටන් ගන්නවා. ඒ නිසා ඒක කාටවත් මේ සිල් ලකිනකොට විමුක්ති ඥාන දර්ශනය සඳහාම නෙමෙයි සිල් ලකින්නේ කියලා කියන එක ලොකු නිග්‍රහාවක් නෙමෙයි. ඒ හැටි. නමුත් මේ පටන් ගන්න සීලය නැත්නම් පටන් ගන්න පටු પરමාර්ථයේ එnde ende ende ende සීලෙ දිගේ ඉදිරියට යන්න යන්න යන්න යන්න අඩු ගන්න සමාධියට තුඩු දෙන, උපනයනය කරන, එහෙම නැත්නම් ප්‍රඥාවට තුඩු දෙන, ප්‍රඥාවට උපනයනය කරන, එහෙම විමුක්තියට තුඩු දෙන, විමුක්තියට උපනයනය කරන, විමුක්ති ඥාන දර්ශනයට නැත්නම් විමුක්ති විමුක්ති මිති ඥානයට තුරු දෙනවා කියන එක ඒ ටික තමයි ඔය සෝවාන් වෙනකොට වෙන්නේ. මම මෙතෙක් කල් රැකපු සීලය මේ ලාමක ලෞකික මේ රටේ තියෙන දේශපාලන પરමාර්ථ ලං කරගන්න ආර්ථික પરමාර්ථ ලං කරගන්න සමාජ මට්ටම් ලං කරගන්න නෙවෙයි එහෙම තමයි මම පටන් ගත්තේ. නමුත් ඉදිරියට යනකොට යනකොට තමයි තීරණකේ ආධ්‍යාත්මික ගතිය ඒකේ තියෙන ආගමික ගතිය පුදුම විදියට වැඩි වෙනවයි කියලා අන්න එතකොට කියන්න පුළුවන් සීලය අදි සීලයක් වටපත් වෙනවා. ඒක සීලඛණ්ඩ කියලා. මෙතන සාක්ෂාත් කළ යුතු දේ වශයෙන් සාරිපුත්‍ර ස්වාමීන් සඳහන් කරන්නේ ඒකයි. ඒ නිසා මේ සීලඛණ්ඩය කියනකොට ඒක ප්‍රයෝජනෙට සලකලා පාවිච්චි කරන්න. මේ රට්ටුන වටවට්ටන්න ඕ, Tamange හිතේ තියෙන බය නැති කරගන්න ඕ, කවුරු හරි පටවපු නිසා ඕ නෙවෙයි. ඒ ඔක්කොම වළංගු කරුණු. වැඩේට බැහැ ගන්න. බැස්සට පස්සේ Tamanට තේරෙන්නේ නැත්නම් ඒ ආරම්භක සීලේ પરමාර්ථය ඉන්නේ වෙනස් වෙනවා කියලා. අන්න එහෙම තේරෙන්නේ නැතිගෙන එකතන මෙත් ඇහි වෙනවා කියලා එකක් වෙනවා. ඔහේ කැර කැරකි සිල් රකින්නවා. ඉතින් එයාටත් තේරෙන්නේ මේකෙන් ಗುಣ විශේෂයක් වැටහෙන්නෙත් නැහැ. ඉතින් ඒක නැති කරන්න ඕන නිසා තමයි මේ සාක්ෂාත් කළ යුතු ධර්ම පහේ පළවෙනියෙන්ම සීලය තියලා තියෙන්නේ. අවශ්‍යයි. ඒක මේ gadolයක් තිබ්බා වගේ එකක් නෙමෙයි. ඒක බෝ වෙන එකක්. ඒක වැවෙන එකක්. ඒක වැඩෙන එකක්. සජීවී දෙයක්. අන්නේ සජීවී ගතිය වැඩියෙන්ම සිද්ධ වෙන්නේ භවනා කරන කෙනා තුළ විතරයි. එයා දන්නවා සීලවන්තය සීල උනේ නැත්තම් මට මේ දේ මේ දේ වෙනවා. සිල්වන්ත වීම නිසා මට මේ මේ විදිහේ ආනිසංස ලැබෙනවා කියලා. අනික අයට ඒකෙම උරගා බලන්න වෙලාවක් ඉන්නේ නැහැ. මොකද ඒ ඇත්ත සමාධි ශික්ෂාව කරන්නේ නැති නිසා. ඇත්ත ප්‍රඥා ශික්ෂාව කරන්නේ ඒ නිසා සීලය මට අහුවෙලා තියෙන්නේ සීල වෘතයක්ද එහෙම නැත්නම් අරියකන්ත සීලයක් නැත්නම් නිවනට තුරු දෙන සීලයක්ද කියලා තමන්ටම ප්‍රත්‍යක්ෂණයක් කරගන්න තියෙන ලේසිම ක්‍රමය තමයි සිල්වන්තව ඉඳගෙන විනාඩි කීයක් Tamanට සතිය පවත්වන්න පුළුවන්ද කියලා බලන එක. ඉnde ඉnde ඉnde ඉnde සතිමත් චිත්තක්ෂණ ගාන වැඩි වෙනවනම් ඉඳගෙන ඉන්න පුළුවන් ගතිය වැඩි වෙනවනම් උස්ම ගාන බලන්න පුළුවන් ගාන ආශ්‍රද ප්‍රසවාසයේ මූල කර්මස්ථාන වැඩි වෙනවනම් සක්මන් කරනකොට පීවර ගන්න වැඩි වෙනවනේ ඒක දල සතහනක් වශයෙන් අපිට ගන්න පුළුවන් මේ සීලය ඔය කියන සමාධි ඛණ්ඩයට සමාධි ඛණ්ඩයට යාදීලා තියෙන එක ලකුණු තමයි මේ පෙන්වන්නේ කියලා. ඉතින් ඒක ඒ යෝගාවචරයා දැනගෙන උපදුනාද කියන්න බෑ. උගව දෙනෙක් ඒක දැනගෙන උපදින්නේ නැහැ. ඒක ඉතින් අපි බණ අහනවා. ඒක බණ අහලා මේ බණවල තියෙන ධර්මතා දැක ගන්න ඕනේ නැත්නම් එකින් එකට එකින් එකට ධර්ම තුඩු දෙන ගතිය, පටිච්ච සමුප්පාද ගතිය ඉස්සෙල්ලා අපි බොහොම අමාරුවෙන් සීලය පිරිසුදු කරගත්තට පස්සේ ඒ පිරිසුදු කරගත්ත සීලය අපට සුත්වාන සංවරේ පඤ්ඤා වෙනවා. අහපොදේ හොඳට හික්මෙන්න. ඊට පස්සේ මේ සුත්වාන සංවරේ පඤ්ඤා කියලා ගත්ත මේ සීල විසුද්ධිය චිත්ත විසුද්ධියට පාර කපන්න ඕන. චිත්ත විසුද්ධියට ආරාධනා කරන්න ඕන. චිත්ත විසුද්ධියට යොමු වෙන්න ඕනේ. යොමු වෙන්නේ නැත්නම් අපි ධර්ම પરම්පරාවේ එක තැනක ටැග් ගහනවා. ඉතින් මේ ටැග් ගහින්න හේතුව පෙරපින්නේ, කල්යාණ මිත්‍ර ආශ්‍රේ නැහැ, ධර්ම ශ්‍රවණයක් නැහැ. අපි ඒ සාක්ෂාත් කළ යුතු ධර්ම දන්නේ. ඉතින් එතකොට මේ ධර්ම එකක්වත් වගේ කියන්නේ නැහැ. සීලය රැක්කට උඹ ඉදිරියකට අනිවාර්යෙන් යනවා කියලා කතාවක් නැහැ. අපි ඒක උපෙල සප්පල දෙන්නවා. ඒ උපෙල සප්පල දෙන්න පුළුවන්කමත් පෙරපිනක්. ඒවට කියනවා පුබ්බේච කත පුඤ්ඤතා පෙරකල පිං ඇති බව සත්පුරුෂ සංසේවනය සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝමංස්කාරය ආදී කරුණු ඔය දසුත්තර සූත්‍රයේම හතරේ පොතේ සාරිපුත්‍ර සංසේ සඳහන් කරලා තිනවා දුර්ලභ කරුණු. ඒ නිසා අපිට යම් වෙලාවක වැටහෙනවා නම් මේ අහන බණේ තේරෙනවා ඔක්කොම නෙවෙයි වෙන්දට වැඩි. ඒ තේරෙන බණ ඒක කියන මේ ශික්ෂාව කරබැලීමේ ආසාවකුත් පහළ වෙලා තියෙනවායි කියලා එන ඇචාර පෙරකලා ආපු පින්කඳ මෝරණ වෙලාවක් මල් පල ගන්න වෙන වෙලාවක් අතුපතර විහිදෙන වෙලාවක් පල ගන්න වෙලාවක් ඉතින් අන්නේ වෙලාවට දැනගන්න ඕනේ මේ අද කරපු පිනක අද තියෙන සූක්ෂම සූරකමක අද තියෙන ක්‍රමවේදයක ක්‍රමසාවිදි වල දක්ෂකමක් නෙවෙයි මේ පෙර ඉඳලා කරගෙන ආපු වෙලාවක් පිම්මක් පැනලා දැන්. දැන් ඊගා මට්ටමට ගිහිල්ලා ඒ වෙන්නේ ඒ තිබුණ පින මෝරන්නේ පුදුමාකාර හම්බ විදියකට. කදාක සිත විදියකට නෙවෙයි. ඒ නිසා වෙච්ච ගමන් යාට සජීවීව වැටෙනවා මගේම ප්‍රයෝග ඥාන නිසා මම මේක උපයාගත්තේ. එහෙම නැතුව නිකන් මේ දෙයියෝ දෙනවා මං කනව බෑ. එහෙම දෙයක් මේ සජීවී ශාසනේ නෑ. එහෙම දේවල් තියෙනවනම් හුඟ දෙනෙක් මේට වැඩිය සාසනේ ආයෝජනය කරાવી. මේකේ එහෙම කන්නේ. ගාක ආයෝජනය කරනකොට බොහොම සුළු ගානකට එකලස හරියනවා, පොට පෑදෙනවා. ඉතින් වෙන ක්‍රමයක් නැති නිසා අපි මේ ව්‍යාපාරෙම එහෙම නැත්නම් මේ ප්‍රතිපදාවෙම ආයෝජනය කරනවා. ඉතින් උඟ දෙනෙක් හිතනවා අපි මේ වෙලාවේ නිකන් ඉන්නවා, gedare ඉන්නේ නැත්තු රස්සාවක් කරනවා, යමක් හම්බ කරනවා, අපි නිකන් අත අපිට අතක් තියාන අපරාධේ කාලේ නාස්ති කරනවායි කියලා ඊයත් චෝදනා කරා. ඉතින් අපිත් ඔහොම චෝදනා කරන්න ඇති. ඉස්සරහා දකින්නකොට මේ කියනවලු පිටරටවල වල විශේෂයෙන්ම දියුණු රටවල වල මිනිස්සයෝ වැඩි ඇහෙන්න නම් කියනව නෙවෙයි Eh, නමුත් ඉතින් අපිට ඉතින් කොම් කොහරි කරගෙන ආරංචි වෙනවා. මේ ලංකාව වගේ රටකට කිසිම ආධාරයක් කරලා ති වැඩක් නැහැ. ඒ මිසු පොඩ්ඩක් විවේකයක් හම්බෙච්ච ගමන් කලින් වැඩ නැතර කරලා අතපය හොදන හැන්දෑවට බෝගහක් යනකට ගිහිල්ලා අත් දෙක ළඟට තියන කුටු කුටු කුටු කකා ඉන්න හොඳ ඉලන්දාරි අපරාධේ ඕවර් ටයිම් කරලා කිය කරේ හම්බ කරන්න පුළුවන් උන් ගිහිල්ලා බෝගහත් ඇට වෙලා බෝගහ තියාර බලන්න අත් දෙක තියන්න මොනද හුටු හුටු කකා ඉන්න උන්ට කණ්ඩ දෙන්න එපා උන්ට ආධාර කරන්න එපා මේ උන් උන් ඕනේ කමක් නැහැ කියලා. ඒ වගේ මේ මේ පොතොන් දවසක වෙසක් දවසක එළියට බැස්සොත් අපි මඤ්ඤෝක දස්සක් දකිනවා. උම්මලකට උම්මලකට නෙවෙයි මේ නෝඩල්ස් දන්දල් දකිනවා. ඒ දකින්නට සුද්දා කියනවලු යකෝ අපිට මෙච්චර තිබුණත් දෙන්නේ නැහැ. මේ අකාරට තියෙනවා කියන්නේ මොකටද මුන්ට ආධාර කරන්නේ? අපි අපි මෙච්චර තිබිලවත් දෙන්නේ මුන්ට කොච්චර තියෙන්න ඕන දෙන්නේ. හැබැයි දෙන මිනිහට ඇත්තට කන මිනිහට තරම්වත් ආදායම නැහැ. ඒ උන්ගේ හැටි සිංහලයාගේ හැටි සුද්ධට පේන්න බෑ. කිව්වලු මේ ෆොටෝ එකක් බැරි වෙලාවත් ආචාර්ය මූල්‍ය ආධාර සංගමයට පෙන්වන්න එපා මොකට දෙන්නේ දැන් මේ මිනිසුන්ට තියෙන නැති වෙන්නේ. තියෙන දැන අනුන්ට දෙන්නේ. ඉතින් ඔය පෙරේත જાතියේද මේ සීල විසුද්ධිය කියන එක තේරෙන්නේ නැහැ. කොහොම තේරුම් ගන්නේ? උන් කඩවඩ කඩවඩාන කන જાතියක්. අවුත් අපිට තේරෙනවයි කියලා කියන එක කොච්චර පෙරපින් තියෙන්න පාද කියලා හිතන්න. කොච්චරක් අපේ අම්මලා තාත්තලා මේක අපි ඔලුවට දාලා තියෙනවද කියලා බලන්න. කොච්චර අපේ ඥානගතව RNA DNA වල දක්වම තියෙනවා. කෑදේ ගඳයි දුම්දේ සුවඳයි කියලා. යුද්ධට ඔය කවදාකවත් තේරුම් කරලා දෙන්න බෑ. කවදාකවත් තේරුම් ගන්න බෑ. Taman කෑවොත් ගඳයි. දුම්දේ සුවඳයි. ඒක තමයි අපි මේ දානේ සීලෙන් කරන්නේ කියලා. ඉතින් ඒක ඒකේ කොටහක් අපි ළඟත් තියෙනවා. ওই සුද්ධෝ හිතන ක්‍රමෙන් කොටහක් අපි ළඟත් තියෙනවා. ඒ නිසා අපි හැම වෙලාවෙම දානෙට පෙළඹෙනවා නෙවෙයි හැම වෙලාවෙම සීලට පෙළඹෙනවා නෙවෙයි. අපි සීලයට පෙළඹෙන්නේ නැතුව නැත්නම් මේ වගේ වැඩමුළුවකට එන්නේ නැතුව ගෙදර ඉන්න වෙලාවේ <coughs> කවුරු හරි කිව්වොත් එහෙම අපිට මෙහෙම වැඩමුළුවක් තියෙනවා යන් නැත්නම් මෙහෙම සීල ව්‍යාපාරය අපි නිදහසට කරනු කියනවනේ. යන්න බැරි මොකද අර වැඩි තියෙනවා මේ වැඩි තියෙන ඒලාට සීලයට වැඩි අරක ලොකුයි. එතකොට අපි සුද්ධ වගේ තමයි. අපි දෙන්නේ අර නිදහසට කරුණමයි. ඉතින් ඒක නිසා තේරුම් ගන්න ඕනේ ඒක අඩු වෙලා එන්නේ එන්නේ ලැබිච්ච දේ දාන දෙනවට වැඩිය හොඳයි දානේ කණ එක. කවුරු හරි තම්බලා දෙන දෙයක්වත් කාලා සිල්ලා කෙනෙක් හොඳයි කියලා තේරුම් ගන්නද කොච්චර බුද්ධ කල්ප ගානක් පාරමිතා පුරන්න වේද කියන්න බෑ. ඒක හොඳට තේරෙනවා ඔය දාණයට එන කට්ටිය මම හිතන්නේ මේකෙත් ඇති. දන් දෙන්න එන පිටින් අහන්න කියන්න බයන්න මේ ඔයගොල්ලෝ අවුරුදු කොච්චර දන් දෙන්නද බොහෝම ආදරෙන් කියනවා අපි 48 අවුරුද්දක් දාලා තියෙනවා මේ නිසරණවනේ කියන්නේ. 45 අවුරුද්දක් දාලා තියෙනවා. දාන දීලා තියෙනවා හොඳයි. එතකොට දැන් මේ දාන දෙනකොට මේ වගේ සුදු ඇඳගත් සිල්පිරිසකට දාන දෙන්න විචේ කනගාටුවක්ද සන්තෝෂ. අම්බෝ හරි සන්තෝෂයි ස්වාමීන් වහන්සේ. මේ පිරිසටත් දාන දෙන්න ස්වාමීන් වහන්සේලා වගේම කියලා මම අහනවා ඇත්තට මේ අපේ සිල්පිරිස වැඩිවීම දායකයන් බරක්ද කියලා. නෑ නෑ. ඒකට මං හිතනවා මං අහනවා එතකොට ඒ පිරිස දැන් අපිනේ සංඝයානේ අපිනම් මේ සුළු නැගත පිරිසට දාන දෙනකොට ඒ මිනිස්සු අනේ ශාසී මිනිස්සු අපි වැන් දාන දීලා වඳිනවා අපි මේ මිනිස්සුන්ට බලන කොච්චර ලොකු දෙයක්ද භාවනා කරන්න කිව්වේ. ඉතින් මං අහනවා ඒ දානේ ඒ කට්ටිය දාන දෙන කට්ටිය නෙමෙයි සිල් ලකිනවා කියලා දාන කන කට්ටියනේ. දානේ කණේකද හොඳ දාන දෙන එකද කියලා. කරරගෝලත් ඇරියා වගේ. දානේ දෙන එකට නම් හොඳට පේ වෙලා ලෑස්ති වෙලා දාන දීලා ඉවරනාට පස්සේ ඇහුවොත් කවුරු හරි දෙන දානයක් කාලා භාවනා කරන එකද හොඳ? එහෙම නැත්නම් කාට හරි භාවනා කරන කෙනෙකුට නන්නාතුනකට දාන දෙන එකද හොඳ කියලා ඇහුවොත් උගෝ දෙනෙක් හිතන්නේ දාන දෙන එක ලේසි ඒක තමයි කරලා නැතරයි. ඒ කෙනෙකුට මේ සීලයක් රැකලා කවුරු හරි දෙන බතක් කාලා දාන කරපන් කියලා ඒ පින්ම පන්නඳ කොච්චර අමාරු කියලාද හිතන්නේ. මට හිතෙන්නේ සමහරට බෑ කියලා. මොන જાතින් කිව්වත් තේරුම් ගන්න. මම නවසීලන්තර ගියාට පස්සේ ඒ ඉන්නවා කැනඩාවේ හාමුදුර කෙනෙක් ඇවිල්ලා පැවිදි වෙලා ලස්සන තැන බෝධි ඥානෙ. ඒ ශාංශ කියනවා ඉඳලා හිටලා ඒ ශාංශ කැනඩාවට යනවා. <coughs> මහා පන්සලට. ගියාට පස්සේ 12 පැනපු ගමන් ඒ කැන්ඩිකර ජාතිකයෝ ඇවිල්ලා හන්දාවේ භාවනා කරනවා. 12 වෙනකොට ලංකාවෙන් බුරුමින් තායිලන්තෙන් එන කට්ටිය දාන දීලා යනවා. ওই දෙකවල කවදාකවත් හම්බ වෙන්නේ නැතිලු. දාන දෙන කට්ටිය 12ට ඉස්සලා ඇවිල්ලා ඉක්මනට දාන ටික දීලා හෝ නොදී හෝ බණ අහලා හෝ දුවගෙන යනවලු. හැන්ද වෙනකොට සුද්ධෝ ටික ඇවිල්ලා භාවනා කරනවා. ඉතින් බැරි වෙලා හරි ලංකාවේ මිනිස්සුගේ ටයර් එක ගිහිල්ලා හරි ටෝච් එක ගේන්න බැරිලා යන්න බැරි වුණොත් එහෙම එයා ගිහිල්ලා බලනකොට ශාලාව ඇතුලේ කට්ටිය ඉඳගෙන ඉන්නවා මොකද කරන්න කියලා අහනවා. නිස්සද්ද වාඩිලා ඉන්නවා ඒ කට්ටිය ඇයි ආවේ? කවුද? මොකද කරන්න කියලා රාම්සෝ ඊට පස්සේ කියනවා මේගොල්ලෝ භාවනා කරන්න කියලා. ආ. දැකලවත් නැතිලු අහලවත් නැතිලු. ඊට පස්සේ ආපු කෙනෙක් සුද්දෙක් දැක්කොත් ඒ මහනුල් කවුද අර ඉබිකම් කරලා බලලා ඉන්නේ අපි භාවනා කරනකොට. ඒ කට්ටිය තමයි ඔයාලට කන්න දෙන්නේ. ආ. අපි හිතුවේ දෙයියෝ දෙනවා කිය. උන් දන්නේ මේ අර කොයිදම්පත් කරන දාඩිය මහන්සිය හම්බෙන සිංහලද මම කන්නද නෑ හැබැයි ඌ 12 වෙනි ඉස්සෙල්ලා දුවනවා. කවදාවත් භාවනා කරන්නේ නෑ. භාවනා කරන මනස හිතන නෑ ඔක්කොම දෙයියෝ දෙනවා මං කනවා මං භාවනා කරන එක විතරයි කරන්න කියලා. මේ දෙකම තේරුම් ගන්න එක ඔළුවට પરම්පරාවේ නැත්තම් සංසාරේ මොන විපරිණාම මොන අපි පරිණාමයක්ද වෙලා තියෙන්නේ කියලා හිතන්න බෑ. දාන දෙන භාවනා කරනට උපස්ථාන කිරීම සහ ඒ සිල් සිල් රකින්නට උපස්ථාන කිරීම සහ තමන් සිල්වතෙක් වීම කියන එක මෙන්න මේ දෙක එක ජීවිතයක සිද්ධ වුණා නම් කාට හරි එයාට වැටහෙනවා නම් අන්න බුදුහාමුදුරුවෝ පහළ වෙන එකේ වටිනාකම තියෙනවා සුකෝ බුද්ධාණං උපාදෝ අනේ බුදුහාමුදුරුවෝ මගේ ජීවිතේ පෙරලන්න මගේ ජීවිතය දමණය කරන්න තාමත් බුදුහාමුදුරුවෝ වැඩ තාමත් අපේ ජීවිතවල ඒ සීලයක් රකින්න අපිට හිතෙනවා. දුස්සීලෙ ඉඳලා සීල් රකින්න. ආන ඉතින්ට යනකොට ඇති වෙන මේ වෙනස නිසා මාසතර පරිණාමයේ වශයෙන් නැත්තම් මේ සංසාර වශයෙන් බුදුමාකාර වෙනසක් සිදු වෙනවා. මෙන්න මේ වෙනස පේනවට බය පිටසක් බුද්ධ ආගමෙම ඉන්නවා. මේ සිල් නොරකපු කෙනෙක් සිල් දක්කා කියලා කියන්නේ ආ නිවනට කිට්වීමක් ලොකු පිම්මක් කියලා පේනවට බය පිරිසක් ඉන්නවා. ඒගොල්ල කියනවා ඔය අපි රකින්න සීලෙ නෙවෙයි ඔය කියන්නේ. ඕක සෝවාන් වෙච්චට පස්සේ රකින්න සීලෙ අපි රකින්න සීලෙන් ඔච්චර ලොකු වෙනසක් වෙන්නේ නැහැ කියලා. ඒගොල්ලන්ට තමයි මේ බුද්ධ අංගකාරයෝ කියලා කියන්නේ. ලංකාවේ තියෙන බුද්ධ ආගමේ නැත්නම් ලංකාවේ උගන්වන ක්‍රමේ හැටියට මේ සිල්වන්ත වීමෙන්ම ඇති වෙන වෙනස හුවා දක්වන්න යන්නේ නැහැ. ඒගොල්ලෝ කියනවා සිල් රැක්කට භාවනා කරන්න බෑ. ඊට පස්සේ ගොඩාක් වැඩ තියෙනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ත්‍රිපිටකය ඉගෙන ගන්න ඕනේ භාවනා කරන්න. ලා අනිවාර්යයෙන්ම පැවිදි වෙන්න ඕනේ භාවනා කරන්න. අනිවාර්යයෙන් පැවිදිලා අරණ්‍යගත වෙන්න ඕනේ භාවනා කරන්න. ඒ වගේම සිල්ලක්කට දසපාරමිතා පෙරලා තියෙන්න ඕනේ. නැතුව භාවනා කරලා හරියන්නේ නැහැ. ත්‍රි හේතුක ප්‍රතිසන්දි ලැබලා තියෙනවා. ඒ කරත් සමතේ කෙරුවට කමන්න විපස්සනා මා කිට්ටු කරන්න එපා. ඒකනම් මා අහින ගහන අපරාධයක් කියලා තමයි උගන්වන්නේ. ලංකා පුරාවටම තියෙන එක. මොකද එහෙම නැති වුණොත් දැන් සිල්වන්තයා සිල්වන්ත වුණා. එයා භාවනා කරන ගියොත් ඇන්දෑවට අරක්කු බොන හාමුදුරන්ට හම්බ වෙයි ඊට පස්සේ දාන්නේ. Taman දුස්සීල වේද කරන මේ බණ කෙලින ආමතුරුන්ට සිල්වතා දැන් ගියා. සීලය කරකලා භාවනා කරනවා කියනකොට අර ආමතුරු පුපුරනවා. උන් තමයි ඉස්සලම අපායට යන්නේ. භාවනා කරන කාට තමයි ලෝකේ ඉන්න බොරුම කාර්යෝ කියලා අර සීලේක ඇති වෙච්ච මේ විසුද්ධිය දක්වන්න කැමති නැහැ. හැබැයි මේකේ මේ යන යටින් යන ගේම කතෝලිකයෙක් කරන එක නෙවෙයි. මුස්ලිම් මිනිහෙක් කරන එක නෙවෙයි. එහෙම නැත්නම් මූලධර්මවාදී කරන එකක් නෙවෙයි. අපේම කට්ටිය කරන දේ. ඔය සිල්ලකට කොහෙද මේ දසපාරමිතා පිළිලා නැතුව? ඔය සිල්ල කරගොද විනය රකින්න නැතුව 100%ක්. අරණ්‍යගත වෙලා පැවිදි වෙන්නේ නැතුව. නුඹේ භාවනා කරන්න හදනවා ඒව කරලා පුළුවන්ද? එන අපිත් නිවන් දකින්න eBay කියලාගෙන ඒ කොල්ල දෙන මේ කතාවල් දිහා බලනකොට උදුම හිතෙනවා. ඒ කුමාරතුංගපුණ දාස මහත්තයා කියනවලු එක දවසක් එවනස ඉච්චර හොඳ බෞද්ධාකාරයක් නෙවෙයි නමුත් උවට විහිළු කරනවා. මිනිස්සු යනකොට විතක් පොයි දවසේ. තීතුණා නිගමට පන්සලට යන්න ඕන කියලා මල මේ තමන් පිට මල් දෙකක් තාක්කුවේ දාගෙන ගියාලු. ගිහිල්ලා විහාරය ඇතුළට යන්න හදනකොට බෝධි පූජා ඉවරෙච්ච ගම ආසනේ ඉස්සරහා මල් පුරෝලා බුද්ධ පූජාවක් කියලා. පුළුවන් තරම් පහන් පත්තු කළා. පුළුවන් තරම් හඳු කුරු පත්තු කළා දොරවල් වහලා බුදුහාමුදුරන්ට හුම්ම ගන්න බැරුව ඉන්නවලු ඉඳගෙන. ඇතුළට යනකොටම සැරදැනිලා අනේ හත් දෙයනේ බුදු කෙනෙකුට තියා මේ තිරිසනෙකුටවත් කරන්න වැඩ අඩු ගන්න කියන මුගටියෙකුටවත් ඔච්චර දුම් ගහන්න වටින්නේ නැහැ නේ කියලා කකුල ගත්තලු පස්සට බුදුහාමුදුරුවෝ මොකද කුමාරතුංග කියලා ඇහුවා අනේ ස්වාමීන් වහන්සේ ඔබගේ පිං ඇති කෙනෙකුට තියා අපි gedara dure ඉන්න හතුරෙකුටවත් මේ වැඩේ කරන්නේ නැහැ. හදිසියට බහැල යන්නරොත් මූත්‍රා කරන්නවකත් සම්පූර්ණ මල් අවුරලා බහිඳ තැනකුත් නැහැ. බුද්ධ පූජා පුරාවට කූඹි. වටේට පහම්පත්තු කරලා. වටේට දුම් ගහලා, දොරවල් වහලා කට්ටිය ගිහිල්ලා බණ මඩුවේ. ඒකෝ සාන්තික වටින්නේ මොනම මාස කරේ ඉන්න කුටියක් නෙමෙයි. මధుරෙක් කියලා වන්ට හඳු කරප්පත්තු කරා වෙනම කතාවක්. ඊට පස්සේ කළේ නෑ නෑ කුමාරදෝක මම දුෂ්කර ක්‍රියා කරන කාලේ ඔයිට බොහෝම දුක් විඳලා තිනවා. මට ඒකේ ගාණක් නෑ. ඔයිට අන්ටි අනුකරපත්තු කරත් මම කවදාවත් චෝදනා කරන්නේ නෑ. පහන්පත්තු කරත් මම චෝදනා කරන්නේ. මං වටේට කූඹියාවට මම චෝදනා කරන්නේ මට ඒත් හරි කනගාටුයි. අර මං කිව්වා මං කිව්වා කියලා රාමුතුරු ගහන පච දකින්නකොට නම් මට කනගාටුයි කිව්වා. ඒක නම් ඉවසන්න බෑ කිව්වා. ඒක නිසා ඒ ටික ගිහියෝ දැන ගන්නවට අද කැමති නෑ කට්ටිය. ඊයෝ සීලයක පිළිතලා භාවනාවට මූලික සුසුකම භාවනාව සීලය කියලා දැනගන්න උගෝ දෙනෙක් කැමති නෑ. ඒකේ හෙලි කරලා දැක්වීමක් කියනවා ධර්ම විකෘති කිරීමක්. එහෙම නැත්නම් මේ දුස්සීලයන්ට නැත්නම් ගියන්ට ලයිසන් දෙනවා භාවනා කරන්න කියලා. නමුත් මේ කාටවත් අපි මේ රිදවන්නවක්වත් එහෙම නැතුව කාටවත් මේ කොනහන්නවත් නෙවෙයි ඒ බව පේන්න තියෙනවා සරුවචනාංශයේ මේ වැඩ ඉන කාලෙම කොට්ටිත ස්වාමීන් වහන්සේ සාරිපුත්‍ර සාංශ ළඟට ගිහිල්ලා අහනවා සීලෝතාවසෝ සාරිපුත්ත කතමේ ධම්මා යෝනසෝමනසි කාතබ්බා කියලා. එවැනි සාරිපුත්‍රයනි සිල්වන්ත වුණාට පස්සේ ඒකේන මොන ධර්මයේද භාවනා කළ යුත්තේ කියලා. සාරිපුත්‍ර සාංශේ කියන්නේ මේ අරව මේ සම්පූර්ණ කරන්න ඕනේ කියලා සීලවතාවසෝ පංච පාදානස්කන්ධේ අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අනත්තතෝ මනසිකාතබ්බා කියලා කෙලින්ම උත්තර දෙනවා යම් කිසි කෙනෙක් සීලයක පිහිටියා නම් ඒ කියන්නේ සීලයේ උසස් මට්ටමට ගත්තා නම් තිබුණට වඩා උසස් සීලයක නැත්තම් අදි සීලයක් වඩපත් කරලා කෙලින්ම අනිත්‍යතාවය මෙනෙහි කරන්න කෙලින්ම දුක්ඛ භාවය මෙනෙහි කරා කෙලින්ම රෝගතෝ ගණ්ඩතෝ මේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය බව මෙනෙහි කරන්න මෙනෙහි කිරීම කියන වචන තමයි දැන් පාවිච්චි වෙලා තියෙන්නේ. මානසික අතබ්බා කියලා දුක්ඛතෝ මේ පංච පාදකන දුකසේ. එහෙම නැත්නම් ගණ්ඩතෝ ගඩක්සේ. රෝගතෝ ලෙඩක්සේ. සල්ලතෝ උලක්සේ. ආදි වශයෙන් 11 ආකාරයක් පෙන්නලා දෙනවා. ඉතින් මේ සූත්‍රය බලනකොට පේනවා යම් කෙනෙක් සිල්වන්ත වීමෙන්ම භාවනාවට සුදුසුකම් ලබනවා. කොච්චරක් සිල්වන්ත වෙන්න ඕනද කියන එක මහසි සෑඩෝ සෝංශේ ප්‍රශ්න කරනවා. එබැවින් කොච්චර කල් සිල් රැකලා තියෙන්න ඕනද භාවනා කරන්න ඕන කියන වචනේ උන්වහන්සේ මුළු ත්‍රිපිටකේ පුරාම විස්තර කරලා කියනවා භාවනා කිරීම සඳහා මෙන්න මේ සිල් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි කියලා කිසිම තැනක කිසිම සූත්‍රයක සරුවචන්සේ දේශනා කරලා නැහැ. ඒකද මේ සිල් අරගෙන මෙච්චර වෙලා ඒක මෝරන්න ඕනේ. නැත්තම් මෙච්චර වෙලා සීලේ පරිපාක தත්ත්වයටපත් වෙන්න ඕනේ කියලාත් නැහැ. සීලේ මේ අදිෂ්ඨාන කරපු ගමන් මේ දැන් භාවනා කරන්න පුළුවන්. ඒක කිසි වෙලාවක කිසිම තැනක හෙලි කරන්නේ නැහැ. එහෙම තමයි අඟුලිමාල භාවනාවට වැටුනේ. අඟුලිමාල සිල් අරගෙන නමස්කාරය කියලා ඉඳගෙන භාවනා කරේ නැහැ. දෙන ධර්ම දෙනකොටම අදිෂ්ඨාන සීලයක් විතරයි එතන තියෙන්නේ. එහෙම නැත්නම් ඔය හදිසිය නිවන් දකෝ ඔක්කොම දිහා බලනකොට කිසිම දැනක සිල් සමාදන් කරපු කතාවක් නැහැ. සිල් අදිෂ්ඨාන වෙනවා යත්තන්. ඒ මොකද පෙර කරපු සංසාර පුරුද්ද නිසා. ඉතින් මේ ටික තිබ්බොත් ආගමක් හදන්න බෑ මේකෙන්. ඒ නිසා භාවනා මධ්‍යස්ථානවලදී ඒ සීල විසුද්ධිය කියන එක නැත්තම් සීල ඛණ්ඩය කියන එක ලොකු පිම්මක් විදියට ඒ පිම්මත් කවුරුත් කියපු නිසා නෙවෙයි. තමා විසින්ම උස්සස්ම ශිෂ්ටාචාරගත වෙන්න නම් උස්සස්ම මහත්ම ගතිය එන්න නම් උස්සස්ම ඇදිච්ච ගතියක් එන්න නම් සීලය තමයි තියෙන්නේ. ඒ නිසා මේ සීලය, එතන තමන් රකින්න සීලේ ලොකුම බූදලේ විදියට, තමගේ ලොකුම දායාදේ විදියට, ශාසන සම්පත්තිය විදියට සලකනවා. ඒ නිසා අපිට මේ වගේ භාවනා වැඩමුළුවකදී තේ මොන්නම ධානයක් නොලැබුණා. මොන්නම මාර්ගඵලයක් නොලැබුණා. අපි දවස් හත සීල් රැක්කයි කියන එක. කොහෙද මේ ලෝකේ ඔක් ගන්න පුළුවන්? ගිහි ගෙදරක ඉඳලා කරන්න පුළුවන් මේ ගොඩක් කල් සිද්ධි කරගත්තොත් නැත්තම් කරන්න බෑ. ඒක නිසා අපි මේ පුංචි දේෙන් සතුට වෙන්න දන්නවනම් එනත මේ සීලවන්ත වීමම ප්‍රමෝදයක් කරගන්නවනම් සීලවන්ත වීමම ප්‍රීතියක් කරගන්නවනම් සීලවන්ත වීමම සති සම්පජාඤ්ඤයට පදමක් කරගන්නවනම් ඉතින් එහෙම තැම්පත් වෙනවා. අපි මේ ලැබිච්ච සීලය ගැන නැත්තම් සමාදන් වෙච්ච සීලය ගැන නැත්තම් මේ සීල ස්කන්ධය නැත්තම් මේ සීල් කඳ පුංචි කරලා සලකලා අනේ මෙච්චර වෙලා භාවනා කරාමට තාම ධානයක් හම්බුනේ නැහැ මට තාම මාර්ගඵලයක් හම්බුන්නේ මට තාම විපස්සනා ඥානයක් හම්බුන්නේ කියලා චරිචුරු ගාන ඇත්තු දිහා බලනකොට පේනවා මේ සාක්ෂාත් කළ යුතු පළවෙනි සීලස්කන්ධය පිළිබඳව සිල්වතුන් කොච්චර පහත් කළ සලකනවද සිල්වත් වෙන්නේ නැති කෙනාට නම් ඒක ලොකු දෙයක් නමුත් එකම ජීවිතය ඇතුළත දුස්සීලවත් ඉඳලා නැත්නම් සුසිල්වත් වුණාට පස්සේ තමන් කොච්චර පුංචියටද තමන් රකින සීලය ගැන සලකා. ඒක බුද්ධ සීලයක් මේ කවුරු රැක්කත් ඒක බුදුහමර දීපු සීලයක්. ඒක නිසා ඒක පුළුවන් තරම් ශක්ති ප්‍රමාණය රකින්න අතර හැම වෙලාවෙම සමාදම් වෙන්න ඕනේ. මම මෙන්න මෙහෙම මෙහෙම හිටපු කෙනෙක්. අද මම මෙන්න මේ විදිහට සිල් ලකිනවා. ඒත් මගේ නම්බුවට නෙවෙයි ඒක බුදුහමරගේ නම්බුවට යන. සාහසිකේ නම්බුවට යන. අන්නේ විදිහට මේ සීලයේ තියෙන විසුද්ධි ස්වභාවය සීලස්කන්ධ ස්වභාවය අනිවාර්යෙන් සාක්ෂාත් කළ යුතු බව නැත්තම් Taman විසින් අද්දකිය යුත්තක් සීලය කියලා කියන්නේ පිටට බුරුවෙක් පිටේ හකුරු පැටේ වගේ මේ බරක් තියාගෙන යෑමක් නෙවෙයි. එහෙනම් කාටවත් කියාපෑමකුත් නෙවෙයි. ඒ වගේම කවුරුත් කිව්වට කරන දේකුත් නෙවෙයි. පටන් ගන්නකොට එහෙම තමයි. පස්සේ එන්න එන්න එන්න Tamanට ඒක තේරුම් ගන්න ඕනේ. එහෙම නමුත් ඔය කියපු සීලවන්ත සූත්‍රය පිළිබඳව මම පොඩ්ඩක් ඉස්සරහට යනවා. මොකද නැත්තම් ඒකත් සමහර විටක ඕනෑමට වැඩිය අවධාරණය කරන නිසා පටලවා ගන්න ඉඩ තියෙනවා. උගදිනෙක් හිතනවා ඒක නිසා සීලවන්ත වෙච්ච ගමන් මේ පංච උපාදානස්කන්ධයේ අනිච්චං අනිච්චං අනිච්චං අනිච්චං කියලා මෙනෙහි කරපුවම හරියයි කියලා. එහෙම භාවනා ක්‍රමවලුත් තියෙනවා. පංච උපාදානස්කන්ධය කියන එක අපි පොඩ්ඩක් විතර කෙරුවොත් මේ රූපස්කන්ධ, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඥානස්කන්ධය කියලා අපි අරගමු. ඒකෙන් මේ පළවෙනියෙන්ම පේන රූපස්කන්ධය එහෙම නැත්නම් මේ හතර මහා ධාතුන් එහෙම තමයි ඉඳගෙන ඉන්න ඉරියව්ව එහෙම නැත්නම් අපි මේ ආනාපානේ වශයෙන් ගන්න වායෝ පොට්ටහබ ධාතුව අනිච්චං අනිච්චං අනිච්චං කියලා මෙනෙහි කිරීමක්ද මේකෙන් සඳහන් කරන්නේ නැත්නම් මේ අනිච්චතෝ මනසිකාතබ්බා කියලා කියන්නේ මේ හතරමා ධාතුන් දිහා මේ ඉරියව්ව දිහා එහෙම නැත්නම් වායු පොට්ටබ්බ ධාතය අනිච්ච සංඥාවෙන් බලනවාද කියන කියන එක ගත්තොත් මේ මෙනෙහි කිරීමෙන් මේ වායෝ ධාතුව අනිච්ච අනිච්චං කියලා මෙනෙහි කරාට එහෙම නැත්නම් මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව අනිච්ච අනිච්චං කියලා මෙනෙහි කරාට වඩා මේකේ වෙනස් වීම වෙන ඕන දෙයකට අපිට හැප්පෙන්නේ නැතුව හිතනරක් කරගෙන නැතුව භාවනා කරන්න පුළුවන් වෙන්නේ මේක අනිත්‍ය සංඥාවට දාලා බලන්න ඉගෙන ගන්න. ඒක තමයි දස සංඥා සූත්‍රය ඉස්සල්ලාම පෙන්ලා තියෙන්නේ පංච පාදානකන්දේ අනිච්ඡතෝ සමනුපස්සති මේක අනිත්‍ය දෙයක් කියලා. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි අද ඉතින් දෙවෙනි දවසේ විතර ඉන්න නිසා මම හිතනවා මේක නිදර්ශනයක් වශයෙන් ගැනීම හරියන්නේ හරියයි කියලා. අපි යම් මේකින් බලමු යම් මේකින් හිතමු කෙනෙකුට ඉඳගෙන ඉන්න ඉරියව්ව යව හිත පාත් ගන්න පුළුවන් වුණා. එතන වගේ රූපස්කන්ධය කියන ඉරියව්ව හිත පාත් ගන්න පුළුවන් වුණා. ඉරියව් පවත්වාගෙන ඉන්නකොට වේදනාවක් එනවා. ඉතින් මේ නිච්ච සංඥාවෙන් හිටියානම් එයා හිතනවා මේ ඉරියව්ව වෙනස් කරන්න බෑ වේදනාව එන්න බෑ හුලං වදින්න බෑ මේක එහෙම මැටි බුද්ධා තිබ්බා වාගේ ඉතින් හැදුව එක වගේ තියෙන්න ඕනේ කියලා අර නිච්ච සංඥාව නිසා කකුලේ වේදනාවක් ආවත් බෙල්ල කඩා වැටුණත් එහාට නැමුණත් මෙහාට නැමුණත් හැම එකක්ම අරියාදුවට ගන්න. නමුත් අනිත්‍ය සංඥාව බලන එක ඒක පළවෙනි දවසේ නෑ. කමටන් සුද්ධ වෙන්න ඕනේ. අනිත්‍ය සංඥාව බලන එකට වෙන මම ඉඳ ගන්නකොට මේ ඍජුව හිටියට භාවනා කරගෙන කරගෙන යනකොට ඔය ආසස ප්‍රසාදේ දිග කෙටි බවට මාරු වෙනවා. සියුම් බවට මාරු වෙනවා. ඇත්තක වහගත්ත පස්සේ වමට නැමිලා වගේ හිතන වෙලාවල් එනවා. දකුණට නැමිලා වගේ හිතන වෙලාවල් එනවා. ඉස්සරහට නැමිලා වගේ වෙන වෙලාවල් වෙන. මේ ඔක්කොම අනිච්ච සංඥාවෙන් බලන කෙනාට භාවනා ජීවනට බාධාවක් වෙන්නේ නැහැ. නිච්ච සංඥාවෙන් අපි කොච්චර බලනවද කියලා හිතනද මේ කයේ පුංචි දෙයක් වෙච්ච ගමන් අපි ඒක කමටහන් සුද්ධ කරගන්න තරමට ලොකු කරගන්නවා. මොකද අපි හිතාන ඉන්නවා මේක නিত্য සුඛ සුභ ආත්ම වශයෙන්. ඒක නිසා මේ බලන කය හෝ අසස්පසස කය හෝ ඉරියව්ව හෝ පටන් ගන්න වෙලාවට අපි උජුක් කායම් පණිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්තා කියලා හොඳට ඉදි කරලා වාඩි වුණාට කරගෙන කරගෙන යනකොට මේකේ විපරිණාම පහළ වෙනවා. විනස්කම් පහළ වෙනවා. ඒකේ හැටි ජීවිතේක. අපි කොච්චර නිච්ච සංඥාව ඉන්නවද කියලා හිතුවොත් ඒක අපි ලැජ්ජාවට ගන්නවා, පශ්චාත්තාපයට ගන්නවා, හිතමනාප කර ගන්නවා, අරියාදුවට ගන්නවා. ඊට පස්සේ ඉතින් කමඨහං සුද්ධ කළා කම තෙයියාවක් නැහැ. මැස්සෙක් ඇසත් කමඨහං සුද්ධ කරනවා. ඔළුව පාත් වුණත් කමඨාන් සුද්ධ කරන්න. ඔළුව පාත් වෙච්ච ගමන් ඔළුව ඉස්සුණයි කිව්වොත් වෙනම කමඨාන් සුද්ධ කරන්න. මේක වෙනස් වෙනවා. ওই වෙනස් වෙන එක වෙනස් වෙන විදිහට වාර්තා කරන්න කියනද ওই පළවෙනිම දේ රූපස්කන්ධය අනිච්ච වශයෙන් සංඥාවට දාගන්න බැරිකම කල්ප කෝටි ගාණක් තිගේ මේක නිට්ටය කියලා අපි ගෙනාව එකේ දෝෂේ. මේක සුඛ මේක සුභ මේක මට ආත්ම වශයෙන් පාලනය කරන්න පුළුවන්. මේක මගේ ආත්මය කියන්නේ ඉන්න නිසා මේක විශේෂයෙන්ම තරණ කොටස් වලට භාවනාදී ප්‍රධාන වශයෙන් බලපානවා. ඒක නා කැමති නැහැ Taman ඉඳගත්තර පස්සේ ඉරියව්ව විකෘති වෙනවා දකින්න. විකෘති එහෙම නැත්නම් විපරිණාමයටපත් වෙනවා දකින්න. අර පටන් ගත්ත ස්වරූපේ හේම තියෙනවා. නැත්නම් ආස්වාද ප්‍රසවාසය වුණත් බලාන යනකොට ඒක එන්නේ එන්නේ එන්නේ සියුම් වුණොත් යා සලෝක සාදාල නැගිටලා යනවා මගේ සතිය කැඩලා. එක්ක සීල නැති වෙලා. එතන සතිය සමාධිය කැඩලා එන ආනපනචිනික දිගට තියෙන්න පාය කියලා. නමුත් මේ සරුවචනාංශය අපට දීලා තියෙන්නේ මේ රූප නිමිත්ත රූපාරම්මණය වෙනස් වෙන එකක්. වෙනස් වෙන එක දිහා බලාගෙන හිටියොත් ඇහැප්පිට ඇහැතිලා බලන හිටියොත් විතරයි වෙනස් වීම දකින්නේ. නමුත් නිත්‍ය සංඥාවෙන් බලන එකනට මේ වෙනස් වීම අරියාදුවට පේ. යා හිතන දැන් මෙතන කමඨාන් සුද්ධ කරන්න නැතුව භාවනා කරන්න යන්න නරකයි. එක්ක මං වැරදි විදිහට භාවනා කරනවා. එහෙම නැත්නම් මගේ සීලේ අඩුපාඩුවක්, එහෙම නැත්නම් මගේ සමාධිය අඩුපාඩුවක් කියලා අර හිතේ යට සැක සංකර ආශයක් එනවා. ඒ නිසා යාට තීරුම් කරලා දෙන්න ඕන කමටහන් සුද්ධ කරන හැම වෙලාවෙම මේ එන හැම දෙයක්ම ආස්වාස් ප්‍රසආසේන විපරිණාම සියල්ලම විකෘති සියල්ලම වෙන්න ඉඩ තියෙනවා. ඒක පිළිබඳව පූර්ව නිගමන බලාපොරොත්තු වෙන්නත් එපා. විනිශ්චය කරන්න එපා වෙච්ච දේ වාර්තා කරන්න. වාර්තා කරන්න බෑ නිත්‍ය සංඥාව තියෙන නිසා. වර්තා කිරීමට පවා පසුබානවා අපි. ඒකට අසාත්මක ලක්ෂණ පෙන්නනවා. හොඳ වෙච්ච දවසේකට විතරයි කියන්න බලාපොරොත්තු වෙන්නේ නැත්තම් හැමදාම චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරන්නේ කමඨාන් සුද්ධ කරනවා. ඒකම යම් වෙලාවක භාවනා කරනකොට ඉන්න ඉරියව්වක් දැකලා හෝ නැත්නම් ආනාපානයක් දැකලා ඉන්නකොට දැන් අපේ වේදනාවක් ආවයි කියලා. ඒ කිසිසේත්ම සමාව දෙන්නේ නැහැ ඒක. මට එනවනම් එන්න ඕන සුඛ වේදනා. ඇයි මේ හද්දිය නෙමෙයි දුක් වේදනා එන්නේ මම මෙයාවේ දුක නැති කරන්නේ. ඉතින් දැන් කොහෙද මේ දුකනේ වැඩි වෙලා තියෙන්නේ. ගෙදර ඉඳි කවදාකවත් මෙහෙම තිබුණේ නැහැ. ඉතින් අහනවා ස්වාමීන් මේ මේ එහෙම ඇයි මේ ඇයි මේ දකුණු කකුලේ දනිස වේදනාවක් එන්නේ? රහසෙන් අහන්නේ. මොකද ඒක මේ අවබෝධ කරගන්න දුකක් කිය. මේ පේන්නේ දුකේ සංඥාවක් කිය. එහෙනම් මේ දුකේ නිමිත්තක් කිය. ලක්ෂණයක්ද කියලා කද්දාකවත් හිතන්නේ නැහැ. මෙච්චර දන් දීපු මට මෙච්චර සිල් ලකින මට එහෙම දිවට හත් දෙයනේ ආනාපානෙත් පිණිච්ච මට එහෙම කොහොමද කකුල රිදෙන්නේ තෙල් ගාලා ඉස පීලා කොණ්ඩ බැඳපු මං මෙන්න පොලේ මේ ගෑනට මං එපාලු දැන් කියලා ඔන්න නඩු භාවනා නොකරන කෙනෙක් තරමක්වත් භාවනා කරන එක මේ කයෙන් දුකක් එයි කියලා කද්දාවත් අපේක්ෂා කරන්න හිතන්නේ මේ රෝස මල්ලි ආනාවක් උඩ තිබ්බා වගේ පුළුන් කොටයක් උඩ තිබ්බා වගේ දැන් උඩටයයි කහා පාට වෙයි නිල් පාට ආලෝකයක් පෙනෙයි මේන දිබ්බ චක්කු ඥානේ පහළ වෙයි මෙන්න අභිඥා පහළ වෙයි කියලා කටහරිනුට අනේ කවදාකවත් නැතරම් කොන්දරි දෙනවා කවදාකවත් නැතරම් කකුල රිදෙනවා ඒක කියන්නත් ලැජ්ජයි ඉතන්නේ ළඟ ඉන්න එක නනම් টොප් එකට බහනා කරනවා මම නම් කටු කොට්ටයක් උඩ හිටියා වගේ කටු බෙලේ දාලා පෙරළුවා වගේ කුරුසෙට තියලා එන ගැහුවා වගේ උල තිබ්බා වගේ තමයි ඉන්නේ හැම එකම උතන තමයි අර කියන්නේ නැති එක විතරයි වෙනස කරන්නේ. කියන්න පටන් ගන්න බයන්න මට ඉඳගත්ත වෙලාවෙ ඉඳලා පුදුමාකාර වේදනාවක් තියෙන කියලා අනිත් එක්කෙනෙක් අතින යන්තම් ඇති ඌවත් කියන එක මගේ කමට අනසුද්ධ වෙනවා කියලා කරබන ඉන්නවා. අර කුඩුක ඇවිත්තිය වගේ තමයි. ඒ නිසා මේ දකින්නේ දුක්ඛතෝ දුක කියලා දුකයි දුකයි කියලා මෙනෙහි කරන්න කියන එක නෙවෙයි මගේ අදහස. දැන් තියෙන්නේ මේක අපිට පෙළෙන ගතිය වැටෙනවා. වෙන්දට වඩා වැටෙනවා. මොකද හිතේ කයෙමනේ හිත තියෙන්නේ. සතිය පිහිටලානේ. ඒ නිසා වැටෙන මේ දුක් දින ගතිය සතිය පිහිටු බවට ලකුණක් කියලා තේරුම් ගන්න කොච්චරක් කමඨාන් සුද්ධ කරන්න වෙයිද කියලා බලන්න. හැබැයි ඒකේ මෙන්න මෙහෙම මේ යන වැඩපිළිවෙල අපිට අතවාසියක් තියෙනවා. පොදු කමඨාන් සුද්ධ කරනකොට කාට හරි එක කියනකොට ඇහුනොත් ඥානවන්ත කෙනාට හිතා ගන්න පුළුවන් මට කියා ගන්න බැරි බව හැබැයි උන් දැකියුවා. මේක මේ මම මෙතෙක් කල නම් හිතුවේ අරියාදුවර තමයි මම අනිත් දවසේ මේක මේ දුක්ඛතෝ මේක දුක් දෙන දෙයක් වශයෙන් සංඥාවෙන් බලන්න ඕනෑ කියන හැඟීම ගන්න ඉඳී තියෙනවා. ඒක අපිට අතිරේක ලාභයක් මේ අපි භවනා කරන පිරිසක් එක්ක ඉන්න නිසා ධර්ම සාකච්ඡා නැත්නම් සාකච්ඡානුගහිතේ කරන නිසා අපිත් විවෘත මනසක් ඇති නිසා අපිත් මේ සංඥා වශයෙන්වත් අඩු ගන්න මේ දුක බාර ගන්න කැමති නිසා විවෘත වෙනවා. ඒක පේන්නේ පශ්චාත්තාවයක්, වැරද්ද බාර ගැනීමක්, නැත්නම් පසුබෑමක්, එහෙම නැත්නම් පෙරකල අකුසල කර්මයක් විදිහට තමයි තියෙන්නේ. ඒ තරමටම අපේ හිත මායාකාරයි. සත්‍ය වැටහෙනකොට ඒකට විවිධාකාර ආලවට්ටම් දානවා. විවිධ අර්ථකතන දීලා සත්‍යයට එන්න දෙන්නේ ඉතින් ඒකට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට කොච්චර උපක්‍රම කරන්න වෙනවද? මේ දුකක් එනකොට දුක දුකක් වශයෙන් සවාර්ථා කරන්න උනන්දු කරවන්න එපා. ඒකට බුදුරජාණන්සේ කොච්චරක් මහා කරුණාව යොදන්න ඕනද? හිතන්න කවදා හරි ඒ තරම්ම මේ සත්‍යයට බය මේක තේරුම් ගත්ත මම තව කෙනෙකුට මේක කියලා දෙන්න යනකොට මොන තරම් වෙහෙසකටපත් වෙනවද කියලා. කවදා හරි හිතන්න මේක කාට හරි කියලා දෙන්න ඕනේ කියලා. අනේ ඉදාට තේරෙනවා මේ අවබෝධ කරපු කෙනා නැත්නම් මුල් වෙච්ච බුදුහාමුදුරන්ගේ තියෙන මේ සත්පුරුෂ ගුතිය නැත්නම් ඒ කියන කල්යාණ මිත්‍ර ගුණය අපේ අම්මා ළඟවත් නැහැ. තාත්තා ළඟවත් නැහැ. උන්දලා කරන්න හදන්නේ අපි නලවල පිනවල පුළුන් කොට්ට උඩ තියලා තීන මාලිගා හදලා දීලා අපේ ඔළුවට කාඩ්බෝඩ් ඔටුනු පළඳලා අපි රජ කරන්න හදනවා. බුදුදහමේ මේ මේ මායාව මොකක්වත් නැහැ. මේ ඉපදීම මුළු ලෝකෙම තියෙන දුකක පිහිටලයි කියලා කියනවා. ඉතින් අපිට මේක දරා ගන්න බැරි නිසා බුදුහාමුදුරන් දොස් කියනවා උච්ඡේදවාදියා. නාස්තිකවාදියා රස හඳුනන්නේ නැති කෙනා Hindu Hindu මේ ආචාර්යවරුනේ බමුණනේ අපිත් බයිනවා. ඒක අපි වැඩි වෙලා භාවනා කරන්නේ නැතුව නිකන් භාවනේ පිසු කෙල කෙල ඉන්නේ. ඒලාදි කරන්නේ බුදුහාමරන් ඩිංග්‍රහ කරන එක තමයි. ඉතින් වෙන මොනව කරන්නේ? කරනවා නම් මෙන්න වැඩේ ඇවිල්ලා කරන්න කෙරුවොත් පේන්න තියෙන්නේ කුඹුරක් කෙටුවට වැඩිය ඇඟරෙදෙනවා. වී පැලක් විතර නැත්තම් වී බුසල් භාගයක් විතර පළවෙනි සැරේ කෙටුව තරමට ඇඟරි දෙනවා. ගෙදරින් දැදි වී කෙටුවත් එකෙන්නේ නැහැ. කුඹරක් කෙටුවත් එන්නේ නැහැ. මේක මේ දුක්ඛතෝ කියලා බලන එකට මේක කිව්වොත් එම කාටද ඕක තමයි හැටි කියලා එයා යන ඔය ඒ ආට තේරෙන වෙන කර්මස්ථානාචාර්යවරයෙක් හොයන ගිහිල්ලා වෙන කර්මස්ථානයක් ඉල්ල ගන්න වෙන භාවනා මධ්‍යස්ථානයක් හොයනනවා බෑ බෑ රූපං නැත්නම් වේදනා දුක්ඛතෝ ඒක බෑ අපිට මෙහෙමවත් කතා කරත කි සුද්දෙකුට නම් හීනකින්වත් හිතන්න බෑ. කවදාකවත් කියන්න බෑනේ භාවනා කරනකොට මේ අවබෝධ කරන්න හදන දුක්ඛ සත්‍ය කියලා කිව්වොත් සුද්දා කකා ඉන්න පිගාණින් දමල ගහලා යනවා. රෑ යන්නේ. කියලාවත් නෙවෙයි යන්නේ. උට උණ කරලා තියෙන මේ පිස්සු නැති කරන්න, මූණ ලස්සන කරගන්න, දැනීම වැඩි කරගන්න, මතකේ වැඩි කරගන්න ලෙඩ නැති කරන්න කියලා කිව්වොත් නම් අම්මා බෝලිං ගහලා එනවා ඩොලර් 550 කිල්ලුවක් දෙනවා. බැරි වෙලාවත් කිව්වොත් මේ මේ දුක්ඛතෝ කියන කතාව කිව්වොත් ඒ නිසා ඒ දීලවන්ත වගේ සූත්‍ර බැරි වෙලාවත් වැරදිලාවත් සුද්ධන්න කියන්න යන්න එපා. සුද්ධන්න කියන්නේ සුද්ධ වගේ හිතන අපේ මැට්ටන්න කියන්න යන්නත් එපා. උණ්ඩත් පැටලෙනවා. මොකද ඒගොල්ලන්ට ඕල්ලා තියෙන බුද්ධ ආගමරි ගමන්නේ මොන හරි බාම් එකක් ගාලා මේ තියෙන දුක පොඩ්ඩක් පැත්තකට තියලා නිකා මේ හිත රවට්ට ගන්න. නැත්නම් මායා කරා. ඉතින් ඒ නිසා මේ සීලවතෙක් සාරිපුත්‍ර සංසේ සඳහන් කරනවා සීලවතාවසෝ කොට්ඨිත පංච උපාදානස්කන්ධේ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ ගණ්ඩතෝ සල්ලතෝ මනසිකාතබ්බා කියනකොට මේ රූප ධර්මයේ අනිත්‍ය වශයෙන් නැත්නම් අනිත්‍ය සංඥාව ඇති කරගන්න සිල්වත දක්ෂයි සිල්වත පිං සිල්වත සුදුස්සා නමුත් ඒක වටලවා ගත්තට පස්සේ හුඟ දෙනෙක් කියනවා රූපං අනිච්චං දුක්ඛං අනත්තං වේදනා අනිච්ච දුක්ඛං අනත්තං ඇහ අනිච්ච දුක්ඛං අනත්තං රූපය අනිච්ච දුක්ඛං අනත්තං කියලා කියනවා දැන් මම පංචපාදා කතන්ද භාවනා කරන දැන් සාංශී ඊගාට මොකද කරන්න ඕන කියලා මම ළඟට ආවිලා. ඉතින් මං කියනවා මට පොඩ්ඩක් ඕක කියලා දෙන්න මොකද මන් දන්නේ නැහැ ඔය පංචපාදා කතන්ද භාවනාව මන් දන්නේ නැහැ. ඇයි ස්වාමීන් වහන්සේ මේ ඇහ අනිච්ච දුක්ඛං අනත්තං මට හොඳට තේරෙනවා කියන. රූපේ අනිච්ච දුක්ඛ ගැන තමයි හොඳට තේරෙනවා. ඊන මම කියන්නේ එහෙනම් තේරෙනවනේ ඒක දිගේ කරගෙන යන්න. වැඩිපුර කිව්වොත් එහෙම කියනවා. ඉතින් සාරිපුත්‍ර සාන්ති කියලා තියෙන පංච උපාදානස්කන්ධය අනිච්චත දුක්ඛත රෝගත ගන්න තෝසින් කරන්න කියලා. එළුට අනිත් පැත්තට යනවා. ගමේ මන්දලේ ආම්දුර කියන ම්ම් සිල් ගත්තට හරියන්නේ නැහැ දසපාරමිත අපේ නිකන් භාවනා කරන්න එපා. මයිචු බුදුහාම නිකන් භාවනා කරන්න එපා. පැවිදිලා කරලුවා නම් කරපන් ඒත් අපිත් පැවිදිලා ඉන්නනේ බොරු ඕ කරන්න බෑ. ඉතින් මේ දෙක මැදි යන්න eBay. මේ අන්ත දෙක මැදි යනවයි කිව්වහම කවුද එන්නේ අපිට අත්හැල දෙන්නේ? කවුද එන්නේ අපිට මේ කනවැල අල්ලන්නේ? කවුරක්වත් නැහැ. අපි මේ දෙක දකින්න ඕන. එක පැත්තකින් හිතනවා සිල්වන්ත වෙච්ච ගමන් රූපං අනිච්චං වේදනා අනිච්චා සංඥා අනිච්චා කියපුවාම අපිට නිවන් දකි කියලා. එහෙම නැත්නම් කියනවා ඔය සිල් ගත්තට කොහෙද මේ දස පාරමිතා පුරලා ඉන්නේ නෙපාය. සීහිතක ප්‍රතිසන්දි ලබන්න එපාය. එන්න එපයි කියලා. ඉතින් අපි මේක කරනකොට බැරි වෙලා හරි අපිට හිතෙන් හිතනද අපි ආනාපානේ භාවනා කර කර ඉන්නකොට නැත්නම් මෛත්‍රී භාවනා කරනකොට නැත්නම් කය ඉඳගෙන ඉන්නවා බලනකොට නැත්නම් වම දකුණ තියලා යනකොට මේ බලන බලන අරමුණ විනාශ වෙන බව දකින්න පුළුවන් මේ තිබ්බ පය අරගෙන දෙවෙනි සැරේ වම තියනකොට ඒක නෙමෙයි. ඉතින් ඇවිල්ලා අහනවා මම ධම්මජීව අහනවා කොහොමද කය පය තියනකොට දැන්නේ කියලා. කියන්නේ ඉතල වෙනස් වෙලා ඉවරයි. මේ වම තියනකොට ඉතල විලුඹට ගලප්පෑගෙනවා. ඊගාට යනකොට ඇඟිලි වලට ගලප්පෑගෙනවා. ඊගාට යනකොට තනකොළයක් පෑගෙනවා. හැම වෙලාවෙම මේ අනිච්චතෝ අනිත්‍ය වශයෙන් අනිත්‍ය සංඥාවෙන් බලනවා නම් එක අඩි 10ක් යනකොට පොත් කීයක් ලියන්න පුළුවන්. කවුරුරි කිව්වට කියනවනම් මම භාවනා කරා මම නම් මොනවක්වත් දැක්කේ නැහැ කියලා. එයා ඒ කියන්නේ නිත්‍ය මොනවදෝ හොයනවා. අනිවාර්යයෙන්ම අඩියේ තියෙනකොට තියෙන මොකක් හරි අත්‍යන්ත ලක්ෂණයක් ඇති ඒක එනකම් භාවනා කරනවා. හැබැයි වෙනස් වෙන දේ දකින්න අදහසක් නැහැ. ඒක ඒක ඇටුවම් බහැපුලෙට. භාවනා කරන අය තුළ තියෙන ඇටුවම් බහැපුලෙට. ඒ නිසා ඒගොල්ලෝ හොඳ වார்த்தාවක් ලියන්න වෙනකම් කමටහන් සුද්ධ කරන්නෙත් නැහැ. අනුන්ගේ පාණෙන් එළිය බලන්න ඇවිල්ලා වාඩි වෙනවා මේ ධර්ම සාකච්ඡාවට. අර කට්ටිය මේ කට්ටිය කමටහන් සුද්ධ කරනට hina වෙවි ඉන්න පැත්තකටලා තමයි කවදාහක්වත් කමටහන් සුද්ධ කරන්න එන්නේ ඒ බුරුම පඬිසාන්ති කියනවා කමටහන් සුද්ධ කරන්න එනකොට එන්නේ දත් දොස්තර කෙනෙක් ගාවට යන්න කිට්ටු කරනවා වගේලු. ගියාට පස්සේ දන්නවලු දත ගලවනවයි කියලා. විදිනවයි කියලා ඉන්ජෙක්ෂන් ගහනවයි කියලා ඉතින් ඉන්නේ දත් දොස්තර ගාව බලාගෙන ඉන්නවා. ගෙහි එක එක කරන්න කමටහන් සුද්ධ කරන්නේ. ඉතින් මෙහෙත් උසාවියට කැඳවපු ගමන් ඉතින් වේවුලන්න පටන් ගන්නවා ලියනවා අනේ ස්වාමීන් වහන්සේ මම ප්‍රශ්නයක් අහන්න හැබැයි මාව කැඳවන්න නම් එපා. ඉතින් ඉන්ජෙක්ෂන් ගහන්න නැතුව දත ගලවන්න නැතුව කරන්න බෑ. ඒ කරනකොට අර තියෙන ඇට්ටුවම් බහව දත් හිටියා වගේ පිටලා තියෙන මේ නිත්‍ය සංඥාව අනිච්ච දෙයක් බව. මේ වේදනා කියන එක කොයි වේදනාවක් වුණත් දුක බව. දැනෙන හැම විඳිල්ලක්ම විඳවිල්ලක් බව. සිංහලෙන් කියනවනම් විඳවනවා. උදේ ඉඳලා හැන්ද වෙනකම් විඳවනවා. අපි හිතන්නේ ළඟ ඉන්න කරා නම් දැන් හතරවෙනි ධානය වගේ වෙන්නේ නැති මම නම් තාම ඉන්නේ මේ අපායේ වගේ කියලා හිතාගෙන. ඔය කොයි එකාගේ වார்த்தාවත් අරගෙන බලන්න. පළවෙනි ශරීරයක හම්බ වෙනකොට විශාල සතුටක් කියනවා. ඇත්ත. ආනපාන ඉදිරියපත් උනත් සතිය මහර උනත් සමාධිය ආවත් නමුත් එවැනි සුංගනි ශරීරයට යනකොට ඒ හැම එකටම ගුල්ල ගහනවා. ගොල්ලෝගල ආයේ දුක් දෙන දෙයක් වඩ පත්තට. ඒකනේ පළවෙනි ධ්‍යානෙලා දෙවෙනි ධ්‍යානට යන්නේ. නැත්නම් පළවෙනි ධ්‍යාන හැමදාම ඉන්න පුළුවන්. දෙවෙනි ධ්‍යාන ගියාට පස්සේ එදාට නම් ඔන්න පාටියක් දාලා දඟලුවට ඔන්න ඊගාදාසෙ කියනවා ඒක සෞත්‍රි ස්වාමීන් වහන්සේ තුන්වෙනි ධ්‍යානෙ දෙන්න බැරිද කියලා. ආ ඒක කාපන් කියලා දුන්නාට පස්සේ ඒක කියනවා ඒකත් සෞත්‍රි ඊගායකට යන්න ඕනේ. ඔය එකකවත් නැහැ. තීරණ දරුවචනාන්ති ආලාර කාලාම උද්දකරාම පුත්‍ර කාට කියලා පස්සේ අටවෙනි ධ්‍යානෙ ලැබුවට පස්සේ වැඩ නතර කරලා ගෙදර ගිහිල්ලා බණ කියන පටන් ගන්න එපායි. ඒ හැම එකකම තියෙනවා තියෙනවට වැඩිය හොඳ ටිකක් තියෙනවා. නමුත් මේ හැම එකක්ම අනිත්‍යයි. ඒක නිසා ආනාපාන විතරක් නෙවෙයි පිම්බීම හැකිලිම විතරක් නෙවෙයි වම දකුණු විතරක් නෙවෙයි ඉරියව් විතරක් නෙවෙයි වේදනාවත් අපි මේ එක එකන අඳුර ගන්න දීලා තියෙන සංඥා ටිකත් ඒ වගේම අපි ඒකට මේකට කරන මේ විනාශ කිරීම සංස්කරණත් ඒ වගේම අපි මේ මේ වේදනාව මේ රූපේ කියලා මේ වෙන් කරලා හඳුර ගන්න ගතිය මේවා තීරම දවසින් දවස වෙනස් වෙනවා. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා අපි මේ පාලියෙන් කිව්වට ඒවා වෙනස් වෙනවා. ඒක වාර්තා කරගන්න පුළුවන් නම් එහෙනම් එයා බොහෝම කිට්ටුයි ඇත්ත ඇති ඇටියෙන් දැකීමට. මේතන ඉන්න කවුරක්වත් නොදැක්කයි කියලා චෝදනා කරන්න බෑ. කිසිම කෙනෙකුට ඒක මේකයි කමඨාන සුද්ධ කරනවායි කියලා කියන්නේ. මේකයි විසුද්ධිය කියලා කියන්නේ. මේකයි පරිච්ඡේද ඥානය කියලා කියන්නේ. මේකයි වෙන්කොට දැන ගැනීම කියන්නේ. මේකයි විභජ්‍යවාදය කියන්නේ කියලා දන්නේ. ඒ නිසා බලාගෙන ඉන්න ඇත්ත එක වහගෙන දැන් මේ මොනවා හරි මේ කමඨාන් සුද්ධ කරන්න මොනවා හරි පෙනේ කියලා. ඔය බලන්න ඉන්න එපා. පේන දේ තමයි පේන්නේ. නමුත් ඒක ලියා ගන්න බැරිකම තියෙන. ඒ නිසා සිල්වන්ත වීමම හොඳටම ප්‍රමාණවත් වෙනවා. තමන්ගේ රූපේ අනිත්‍ය වශයෙන් අනිත්‍ය සංඥාව පිළිටව ගන්න. ඒක වෙනස් වෙනවා. අපි දන්නා අවුරුදු 10න් 10ට මොකද වෙන්නේ කියලා අපට. අපි දන්නවනේ කන දෙයට විනාඩි ගානේ මොකද වෙන්නේ කියලා අපට. ගන්නවනේ ඇතුළට ගන්න හුස්ම පිට වෙන ටිකට මොකද වෙන්නේ කියලා අපි දන්නවනේ. බොන දෙයට මොකද වෙන්නේ කියලා. ඉර නැග්ගාම ඉරට මොකද වෙන්නේ කියලා. ඒක ඊටාම පුංචි කොටසට යනකොට මේ වෙනස් වීම බොහෝම ශීඝ්‍රයි. වස්තු ලොකු වෙන්න ලොකු වෙන්න ඈත් වෙන්න ඈත් වෙන්න නිට්ටය වෙනවා. සුඛ වෙනවා, සුභ වෙනවා. ලං වෙන්න ලං වෙන්න අංශු අංශු වලට කැඩෙන්න කැඩෙන්න because අණු පරමාණු ගානට ගියාට පස්සේ කොච්චර වේගෙන් වෙනස් වෙනවද කියලා අඩු ගානේ ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකක් දාන්න බෑ. බුදුරජාණන් කියනවා මට උපමාවක්වත් දෙන්න බෑ කියලා. ඉතින් අපි ඈතින් බලලා තොගේ බලලා විස්තර කියන්න හදනවා. ආරම්භයක හොඳයි. නමුත් එන්නේ එන්නේ එන්නේ ආශාසි දැක්කම ආශාසි මුල මැදාග වශයෙන් දකින්න. වම් දකුණ දැක්කනම් ඔසවන යවන තපනේ වශයෙන් දකින්න කඩ කඩා බලන්න. බලන්න බලන්න බලන්න ඒකේ තියෙන අර ගත්ත අනිච්ච සංඥාව අනිත්‍ය චිත්ත බාටපත් කරලා දෙනවා. එතකොට තේනවා මේ විදිහට බැලුවොත් අනිත්‍යයි. නිට්ටයයි කියලා බැලුවොත් නිට්ටයයි. ඒක නිසා අනිත්‍ය සංඥාව යම් දවසක අනිත්‍ය චිත්තේ බවට නැත්නම් අනිත්‍ය දකින්නට සමාධිය තියෙනවයි කියලා දැනගත්තා බවට. අනිත්‍ය දකින්නට සතිය තියෙනවයි කියලා දැනගන්න බවට ගියාට පස්සේ උදේ ඉඳලා හැන්ද වෙනකන් තේනවා. අපි මෙතෙක් කල් හිතුවේ මේ දේවල් වෙනස් වීම සතියට බාධාවක්, සමාධියට බාධාවක්. ඒ නිසා අපි හිතුවා ඒ සමාධිය නැතිකම නිසා තමයි මට ඒක ඉරියව්වේ ඉන්න බැරි. මගේ වැක්කේට යන ගතිය එන්නේ. ආස්වාසය නොබෙනී යන්නේ. නොදෙනී යන්නේ කෙනේ චෝදනා පත්‍රේ වෙනුවට ඒ ඒ චෝදනා ඒ වෙනස් වීම තියෙද්දි තාම සතිය තියෙනවා. තාම සමාධිය තියෙනවා කියලා එකනට විතරක් අරමුණක තියෙන සමාධිය නිමිත්තක තියෙන සමාධිය නිමිත්තක් නැති තැනට යනකම් ගෙවම් කර කර ගෙවම් කර කර යන්න පුළුවන්. එහෙම නැති කෙනාට ඉතින්නේ නිමිත්තක තියෙන සමාධිය ඉන්නකොට ඒ නිමිත්ත දුරවන් වුණොත් එයාට ඉතින්නේ භාවනා කැඩුනායි කිය. සතිය කැඩුනායි කිය. ඒ නිසා සීලවන්ත වෙච්ච භමණින් කුශාග්‍ර බුද්ධිමත් ඇති කෙනාට මේ අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් පංච උපාදානස්කන්ධේ බලන්න පුළුවන්. මම මේ කියන්න හදන්නේ අනිච්චං අනිච්චං අනිච්චං කියලා මෙනෙහි කිරීම නෙවෙයි මෙතන අදහස් කරන්නේ. එහෙම මෙනෙහි කරාට ගුණ විශේෂයක් එන්නේ නැහැ. ඒකට හිත සතිය ඊට ඒක සමාධිය හැදෙන්න ඕනේ. වැන්නොට පස්සේ අනිච්චෙ පෙනේ. ඒක වෙන්නේ අනිච්ච සංඥාව අනිච්ච චිත්තේ බවටපත් වෙනවා. ඊට පස්සේ තමයි අනිච්ච භාවයෙන්ම මේක බලන්න පුළුවන් ගතිය කියන්නේ rahat වෙච්ච කෙනාට මොන වස්තුව දිහා බැලුවත් පේන්නේ ඒකේ උදේවය ක්‍රමයට තමයි. සෝවාන් වෙච්ච එකනට ඕන දෙයක් පේන්නේ මුලැමැදාක වශයෙන්. එයාගේ හිත ඊට පල්ලෙහාට යන්නේ නැහැ. කොයි දෙයකත් පේනවා දැන් මම දකින්නේ මැද්ද තව ටිකක නැති වෙනවා. හොඳට බැලුවොත් ඔගේ මුල බලන්නත් පුළුවන් කියලා එයාට කවුරු අසංගන්න ගියත් මොන්න ආලවට්ටම් දාන්න આવත් එයා දන්න ඔය නටන නාටකම් තව ටිකකින් හමාරයි. ඔය මොන සෙල්ලම් නැතුවත් ටිකකින් ඕක හමාර වෙනවා. පොඩ්ඩක් ඉඳලා බලපන්. අනික් කෙනෙකුට ඉවසන්න බෑ. එයා කියන වහාම තීන්දුවක් කරන්නේ නැහැ නේ. හදිසියෙන් එපා. ওই කොයි එකත් ඒ කෙරුවාව හමාර වෙනවා. හමාර වෙනකම් පොඩ්ඩයි ඉඳෝ. ඒතකොට විනිශ්චය කරන්න ඕන ගමක් නැහැ. ඒක නිසා සම්මසන ඥාණයෙන් පල්ලෙහාට වැටෙන්නේ නැහැ කියලා කියනවා සෝවන් වුණාට පස්සේ. රහත් වුණාට පස්සේ උද්‍යප්පේ ඥාණයෙන් පල්ලෙහාට යන බලන බලන පේන්නේ පොරි පිපෙනා වගේ, කොච්ච දාන වගේ, පැහි පැහි පැහි පැහි තියෙනවා. ඔක හැඩයක්. ඒක ආකාරයක් දකින්න බෑ. ඒ කියන්නේ අනිත්‍යතාවයේ සංඥාවක් නෙවෙයි දැන්. චිත්ත මට්ටමට ගිහිලා. ඊට පස්සේ ඒක දිට්ඨි මට්ටමට යනවා. බලන බලනදී සතිත්‍යා බැලුවොත් කොයි දේ බැලුවත් ඒක මේ දෙරමින් පවතී. ඒක වෙනස් වෙමින් පවතී. ඒක බලන්න මෙතෙක් කල අකමැති නිසා අපි ඒක බාධා කරගත්තට සතියට දැන් බේනවා. ඒක අනිත්‍ය වශයෙන් පැහි පැහි ගොජ දම තම ගියාට සතිය කැඩිලා නැහැ. සමාධිය කැඩෙන්නෙත් නැහැ. ඉතින් එතකොට ඒ කෙනා භාවනා නොකරන කෙනෙකුට මේක කියන්න ගත්තොත් මේ කට්ටිය ඉදලා ඒ මනුස්සයා පිටසක් කොටුවට ගිහිල්ලා දායි. නිසා පිස්සුත් එක්ක විහාටොත් එක්ක කතා කරන්න යන්න එපා. භාවනා කරනකොට භාවනා කරන කතා කරන්නෙම පිස්සෝ තමයි. විහාට තමයි. ඒගොල්ලෝ බොහොම ඉක්මනට පැනලා අනිත් උපදෙස් දෙන්නත් යනවා. දිගපල්ල කියලා දෙන්න හදනවා. කමඨාන් සුද්ධ කරන්න හදනවා. ඒ අර භාගයට තැම්පිච්ච අල. භාවනා කරන එක දන්නවා මේ අනිච්ච සංඥාව අනිච්ච චිත්තේ බාටපත් වෙලා අනිත්‍ය චිත්තය අනිත්‍ය දිට්ඨියක් බාටපත් වුණාට පස්සේ එතෙන් යනකම් කමඨාන් සුද්ධ කරාට ඒක තේරෙන්නේ එතෙන් ගිය කෙනාට විතරයි අනිත් කෙනා මේ අනිත්‍ය ගතිය තමයි द्वේෂයට හරවලා තියෙන්නේ චෝදනා පත්‍රයට දාලා තියෙන්නේ එයා දකින්න කැමති නෑ වෙනස් වෙනවා එයා ඒක නිමිති ගත්තට පස්සේ ගත්ත නිමිත්ත වෙනස් වෙනවා දකින්න කැමති නෑ නමුත් අනිමිත්ත සමාධියක් කවදා ගන්නද හේතුණොත් ශුන්්‍යත සමාධියක් කොහෙද ගන්නද එහෙම? අපණීත සමාධියක් කොහොම ගන්නද? ඒ නිසා මේක පටන් ගන්නකොට ඉන්නක් වශයෙන් ගන්න. නමුත් මේක දිරමින් පවතින දෙයක්. මේකෙන් බිඳෙමින් පවතින එකක් කියලා බලාගන්න මේ සීලය හොඳටම ඇති කියලා සාරිපුත්‍ර සාන්තේ මේ තියෙන මේ සීලවන්ත සූත්‍රය වගේම තියෙන සුතවන්ත සූත්‍රය කියලා යමෙකුට බණ ඇහුණත් එයා සුදුස්සෙක් භාවනා කරන්න. ඒ භාවනා නොකරන අය මේ භාවනා කරන අයට දොස් කියන්නේ ඇත්තටම කරලා නැති නිසා. අනිසා අපි ඔය සමති විදර්ශනා භාවනා මාර්ගයේදී ඒකෙත් තියෙනවා මං හිතන්නේ ඔය විදර්ශනා පරපුරේත් ලොකු ස්වාමීන් වහන්සේ ලියලා තියෙන 1940 ගණන් කොට මේ තාක් ඇඹුරට යන්න භාවනා ක්‍රම තියෙද්දී මේ භාවනාව කරන්න එපයි කියලා චෝදනා කරන භාවනාවට දොස් කිය නැත්තන්ගේ මොළ ධාතු සුද්ධ කරන්න මොන බේත දුන්නොත් හරියයිද කියලා මට තේරෙන්නේ නැහැ. මම ආරාධනා කරන ඒගොල්ලන්ට ඇවිල්ලා පොඩ්ඩක් කරලා බලන්න මේ කරලා බලලා කතා කරන්න. කෙරුවට ඔක්කොම හරියන්නේ නැහැ. එහෙම කෙරුවොත් කවුරක්වත් ඉන්නේ නැහැ. ඔය කටමැත දොඩවන්නේ නැහැ. නිසා භාවනා කරන එක නයකින් අරගන්න කොයි වෙලාවක හෝ තමන් පළවෙනි බලන ආනාපානෙ, තලෙන් බලන ආස්වාසිය දෙවෙනි සැරේ නැති වුණා. වෙනස් වුණයි කියලා කියන්නේ. ඒකේ අනිත්‍ය ලක්ෂණයක් මිසක් මට කරපු කෙනෙක්මක් නෙවෙයි. මට කරපු අරියාදුවක් නෙවෙයි. හුදුට ඇස් දෙක පියලා ආයතරයක් බලන්න. ඒ දැකපු එකම දැක්කනම් වැරදිලා. මම ආයෙත් කියනවා. මේ දැකපු ආස්වාසේ ඊගාවතරෙත් ඒ විදිහටම දැක්කයි කියලා කියනවනම් ඒක තමයි මෝහය කියන්නේ. ඉතින් සමහර කට්ටියන් ඇහුවොත් එහෙම කොච්චර ලානපාන බැලුවද විනාඩි 10ක විතර බලතයි. ඒක දිගටම එක විදිහටම වෙනස් වුණාද කියලා ඇහුවොත් එහෙම නෑ එක විදිහටම තිබුණයි කියනවා. එයක් ඒ කියන්නේ අත්දකපු දෙයක් නෙවෙයි මේ හිතාන ඉන්න දෙයක් කියන එකට උඩ අවසන් යන්නත් ඒවා සම්පප්පලාපත් වේ බොරුත් නෙවෙයි. මේක තමයි ෂාට ගතිය කියන්නේ. මේක තමයි මනසේ මායාව කියලා කියන්නේ. ඒ සියාර කියන හොඳයි. ආයෙත් විනාඩි 15ක් බලන්නකෝ. ආනේ මට 15ක් බලනකොට කොන්දරි දෙන මම නැගිටලා යනවා. පහල බලනකොට මට කම්මැලි හිතෙනවා මම නැගිටලා යනවා. ඊට පස්සේ මේ ওই කම්මැලි වෙනවා කියලා කියන්නේ ආනාපාන විකෘතියක් තමයි. හොඳරි දෙනවයි කියලා කියන්නේ ආනාපාන වලට වෙන එකක් ඇවිල්ලා. ওই කොයි එකත් භාවනාව. ඒ නිසා ඒ වෙන දේ වෙන හැටියට විස්තර කරන්න නම් මේ විශේෂ දසපාරමිතා තියෙනවා ඇති නැතුවත් ඇති. දස එහෙම නැත්නම් අපි කියනවා නම් තී හේතුක ප්‍රතිසන්දේ ඇති නැති කියද ඒකදී අපි දන්නේ නැහැ හැබැයි මේ භාවනා කරනකොට අනිත්‍යත්වය අනුව වෙනස් වෙන දේ අනුව බලන්න මේ සීලය ඇති අන්නේ සීලේ තියාගෙන දිගට භාවනා කරනකොට මේ වෙන දේ වෙන හැටියට වාර්තා කරන්න පුළුවන් නම් අනිත් භාවනා කරන කෙනෙකුට එයා ඔසවා තියන්න පුළුවන් එයා ඒ දේ කියන්න පැකිලෙනවා නම් කමඨාන් සුද්ධ කරන්න පැකිලෙනවා නම් එහෙම නැත්නම් හිතුවා මේක මට විතරක් වෙච්ච සුවිදේශී දෙයක් කියලා ඒ තරමටම මාන්නේ. ඒ තරමටම මම ආයනේ. ඒ තරමටම තෘෂ්ණාව. මේ මරණ දඬුවම් කරන දේවල් නෙමෙයි මේවා කෙලෙස්. නමුත් මේවට පොර දාන්න එපා. අනිත්‍ය මේක වෙනස් වෙන වෙනස් වෙන බාට ඉඳ තියාගෙන යන්න. මේක දුක දෙනවා දුකට ඉඳ තියාගෙන යන්න. මේක මට ආණ්ඩුවට්ටු කරන්න බෑ. කයත් ආණ්ඩුවට්ටු කරන්න බෑ. ආසස් ප්‍රසවාසය ආණ්ඩුවට්ටු කරන්න බෑ. තාක්මං ගන්නකොටත් විසි වෙන්න පටන් ගන්නවා. තෝන්තු වෙනවා. ඒක තමයි හැටි. ඒ වගේ මේ ආනපාන ඉඳද්දි පණිනවා සද්දෙට. පණිනවා රූපෙට. ඊටපන් කිව්වට ඉන්නේ අපි දන්නවා ආනපානේ පැහැදිලිම කෙලස් නැත්තනක් කියලා. ඒ චීදි කවුද පණින්නේ රූපෙට? කොහොමද පණින්නේ සද්දෙට? ඒක කෙලස් බව දැනගෙන. මට ආන්න මට්ටු කරන්න බෑ. ඒක ඉතින් නොකිය හිටියයි කියලා කුසලයක් සිද්ධ වෙන්නේ නැහැ. මේක කියලා සුද්ධ කරගත්තොත් අපි බුද්ධ ශාසනයෙන් වැඩක් අත්ත වෙනවා. එහෙම නැත්නම් අපි ඇති හැටි පිළිගන්න කැමතියි. ඒ නිසා හිත පිට ගියයි කියලා කිසිම අකුසලයක් නැහැ. ඒක පශ්චාත්තාපයට හේතු කරගත්තොත් අකුසලයක් වෙනවා. හෙලි කරන්නේ නැතුව වහන්න ගියොත් මම ආයෙනේ වැඩෙනවා. ඒ නිසා මම භාවනා කරා. ඒකම පිනක්. කරනකොට මෙන්න මේ විදිහට පයින් එක සීලෙ කැඩෙන්නේ නැහැ. අහුඟක් කියලාට කමටහන් සුද්ධ කරනකොට මතක් කරනවා. අපි මේ ආස්වාස් ප්‍රසවාස කරේ නෝන රාග අරමුණට හිත පයින්නවා. ඉතින් අපි පශ්චාත්තාපේ නමුත් සිල් කැඩෙනවද? බුදුහාමරගේ ක්‍රමයට සිල් කැඩෙන්න බෑ. මොකද අපි හිතලා ගත්තෙකුත් නෙවෙයි. ඒ කාමය වීතික්‍රමණය වෙලත් නැහැ. කයින් වචනෙන් එහි වෙලා නැහැ. ඉතින් මේ එන්නකොටම ලහ ගන්නකොටම අටයි කියලා කෑ ගහන්නයි අඬන්න පටන් අරගත්තොත් එයාට කවදාකවත් ආය ආනපානටවත් යන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා ඒ එකක්වත් අකුසල වෙන්නේ නැහැ මේකට ප්‍රතික්‍රියා කරේ නැත්තම්. ආන්නේ ටික අපිට භාවනා කරනකොට කමඨාන් සුද්ධ කරනකොට මතු කරගන්න පුළුවන් නම් අපි කියන අපි ඔක්කොම එකතු වෙලා සාසනය කොට ගන්නයි කියලා. පළවෙනි වතාවට ගිය වෙලාවේදී එදා මේ ඇලිකර බන්ධනාගාරයට ඔක්කොම හිටියේ මිනිවරුන් චෝදන ලැබපු මරණ දඬුවම් වෙච්ච අය. තුන් දෙනයි සාකච්ඡා කරුවේ මං හිතන්නේ. ආනාපාන සතිය අරගෙන ගියා. මේ ඉස්සල්ලම දාසේ එකම සැරේ සක්මන් කළා තියෙන්නේ. ගැඹුරකට හිතා ගන්න බෑ. මේ මේ දැන් ඒ කියන්නේ තව මිනිහෙක් මරපු කෙනෙක් මේ. මරුවයි කියලා මරණ දඬුවමේ නියම වෙච්ච මිනිසෙක්. භාවනා කරලා මෙන්න අහන ප්‍රශ්න එක මිනිසෙක් කියනවා එයා අන්තිම වෙනකොට කතා කළා ස්වාමීන් වහන්සේ කිව්වට මේ මේ සීලෙ තිබුණාම ඇති කියලා භාවනා කරන්න නැත්නම් සිල්පත කැඩනවා කියලා ගණන් ගන්නතු භාවනා කරපුවා හරියනවා කියලා මම කොච්චරකල් විශ්වාස කරුවේ නැහැ ස්වාමීන් වහන්සේ. අද හරි කියන්නේ. මට පියවර මෙච්චර ගාණක් යන්න පුළුවන් වුණානේ හරියටම සතිය. ඉතින් ඒකෙන් පේනවා මේ වෙලාවට මට සීලේ බලපාලා නැහැ. මම ඊට පස්සේ දන්නවා දැන් ඉතින් හොඳට සීලේ තියාගන්න ඕනේ කියලා. කියලා මේ මිනිස්සු යන ගැඹුර දිහා බලනකොට මේ මිනිස්සුගේ ලুকু ආඩම්බරයක් එනවා. මේ භාවනා නොකරන කරුණු හොයන කට්ටියට මේ මිනිස්සු භාවනා පැත්තක තියන්න මාත් මිනිස්සෙක් කියලා තේරුම් ගන්නවානේ. මාත් සමාජිකයෙක් කියලා. ඉරගෙදර තුර හිටියත් අපි මේ එළියේ ඉන්න අපි ඊට වැඩි හිර වෙලා ඉන්නේ. දැන් කතාද වන්ද බයිට කියන්නේ හිරයක් ගත්ත කට්ටිය කියලා. ඒව කියනකොට කැමති නැහැ. ගත්තේ කවුද? මමම තමයි. ඉතින් EW අධිකාර මහත්තයාගෙන් අහනවා සමීක්ෂණයකදී ඉන්ටර්විව් එකදී කතා කරලා මහත්තයා මේ ආරංචියක් තියෙනවා මහත්තයා බඳින්න ඇති වෙන්න තීන්දුවක් කරන් තියෙනවා කියලා. ඒ හොඳටම කෙස්පිය වැහිලා. ඉතින් මහත්තයා කිව්වා මේ ඔය මොකද කියලා. සියාන මහත්තයා මේ හිරයට යන්න කැමතිද කියලා. ප්‍රශ්නාන කරන චී මම ඉතින් බඳිනවා කියන්නේ හිර යන්නේ. මම බඳින්නේ නැහැ. බඳපු කට්ටිය ඕකට කැමති නැහැ පේන්නේ නැද්ද බොහොම ටික ඇටි. උ කියනකොටත් කැමති නැහැ වුණා. එනිසා අර හිර ගෙදර ගියාට පස්සේ මට වෙන්නා මරලා හරි ගමන්න ඇතුළට යන්න තියෙනවා හරි වටිනවා කිය. හොඳට කණ්ඩ දෙනවා. ඉස්ස උස තාප්ප බඳලා අරසා ගන්නවා. හොද්දට උළු අහලා ගේ තියෙනවා. අත්තට පහයට ඉන්නවා ජේලර්ලා. චොප් එකට භාවනා කරන ඉන්න එකයි තියෙන්නේ. මේගොල්ලෝ කියනවා අනේ අපිට අර වැඩ තියෙනවා මේ වැඩ තියෙනවා අපේ සීලෙ නෑ අපේ සතිය නෑ කියලා අර නැති නැති දේවල් කරනවා අර මිනිස්සු කියන අර පුංචි ටික ඒ ලැබෙන පුංචි ඉඩෙන් එයා දකිනවා යකෝ අපිත් මිනිස්සුයෝ අපිටත් මේ සාසනේ වැඩ ගන්න පුළුවන් අපි හිරෙට ඉන්න මුනේ නැත්තම් කවදාකවත් ස්වාමීන් වහන්සේලා අපිට හම්බෙන්නේවත් නැහැ ඒක නිසා මේ සීලය ඇති. ඇති කියලා කියන්නේ සීල කියන අවසානය නෙවෙයි. නමුත් ඒකෙන් ඇතිවෙච්ච මේ විසුද්ධිය සිද්ධ වෙන්න ඕන හැබැයි. තමයි මේ ඉල්ලලාගත්ත සීලය සමාදාය රික්කති රික්කාපදේසු කියන විදිහට මේ ඉල්ලලාගත්ත සමාදානෙ නිසා මේ විසුද්ධිය පිළිබඳව වචනකම දන්නවනම් අගේ කිරීමක් වශයෙන් කියන්න තියෙන්නේ බුදුහාමුදුරන්ගේ වචනෙන් කියනවනම් ප්‍රඥාවන්තයෙකුට විතරයි සීලයක් රකින්න පුළුවන්. සීලයක් රකින්න කෙනාට තියෙන එකට විතරයි ප්‍රඥාව කියන්නේ. සීලවන්තස පඤ්ඤා පඤ්ඤාවත්තන්ස සීලං සීල පරිභාවිතෝ පඤ්ඤා මහප්පලා හෝති මහනිසංසා. පඤ්ඤා පරිභාවිතෝ සීල මහප්පලා හෝනි මහනිසංසා. ඒ නිසා අපි ළඟ මේ ජීවිතයේ ඉපදුන දවසේ ඉඳලා හෝ නැත්තම් දන්න කාට වැඩිය අපි පුංචිත්තක්, ඩිංගිත්තක් ඉදිරියට ගිහිලා තියෙනවා නම් නිතරම සමාදම් වෙන්නේ. හිත පිට යනකොටම කියන කමන්නේ හිත පිට ගියා. සීල කැඩෙන්නේ නැහැ නේ. භාවනා කරනකොට එපා වෙනවා. පමණ සීල කැඩෙන්නේ නැහැ නේ. හැම වෙලාවෙම ගන්න සීලෙ. සද්ධාව ගන්න සීලෙ ගන්න සතිය ගන්න. ඔය කොච්චර හිත පිට ගියත් සතිය කරනවා කිව්වොත් කැඩෙනවා කැඩෙන්නේ නැහැ. ඔය කොච්චර හිත පිට ගියත් සද්ධාව කැඩෙන්නේ නැහැ. කඩා ගණ්ඩත් ඒවා. කැඩුවොත් සැකේනවා. එනිසා හැම වෙලාවෙම ප්‍රශ්නයක් ආපු වෙලාවක මම සද්ධාව එහෙම තියනවාද? සීලෙ එහෙම තියනවාද? සතිය එහෙම තියනවාද කියලා කල්පනා කරන්න පටන් අරගත්තොත් ඒකේ නර්ථෙලි මේවා මූලික මානව අයිතිවාසිකම් තුනක් නේ. කාටවත් කඩන්න බෑ. කැඩෙන්න තමන්ම තීතීත කරන්න ඕන කැඩනයි කියලා. ඒ නිසා අපි දවසින් දවස දවසින් දවස මේ කරන යන දේ තව තවත් අන්නරේ තියාගෙන උපනගාගෙන යන්න පටන් ගත්තොත් අපිට වෙන අනාගතයේ සීමාවක් නැහැ. ඉදිරියට යන්න පුළුවන්. හැබැයි මේ දැනට මේ ලබාගෙන තියෙන දැනට මේ අත්දකලා තියෙන දැනට මේ සාක්ෂාත් කරගෙන තියෙන දේ වටිනාකම දන්නේ නැත්නම් ඒක ගැන අගය කරන්නේ නැත්නම් ඒක නිකන් බොරු වලක් බවටපත් වෙනවා. මඩ ගොහර කැවිදිනා වගේ වෙනවා. එහෙම නොවි ඒකට සද්ධාව පිහිටව ගන්න. එහෙම නැත්නම් ඒක අදාහ ගන්න. මම මේ සීල කෙනෙක් කවුරු රවට්ටන්න නෙවෙයි. මේ සීලය තමයි මට අරසාවට තියෙන්නේ. මම ඒක පදනම් කරගෙන තමයි භාවනා කරන්න කියලා හැමදාම මොනවාට සැකයක් තියෙනවනම් කියන පරියන්කයට ගිහිල්ලා වාඩි වෙලා ත්‍රිවිධ රත්නයේ ජීවිතේ පූජා කරලා සීල අධිෂ්ඨාන කරන්න. නින්දට යනකොට කියනවා ත්‍රිරත්නයේට ජීවිතේ පූජා කරලා සීලය අදිස්ථාන කරන්ඩ මරණ ප්‍රශ්න නැහැ. එනිසා එහෙම අදිස්ථාන කරන මැරෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා. සීල දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.